අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 114 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාවට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ආර්දනා කරමු කවුද කියවන්නේ ප්‍රශ්න? හරි එහෙනම් අපි ඊෂා මොන මහත්විට ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න විදියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය සාමීන් වහන්ස. මාද උදෑසන ඉහළ සක්මන් මළුවේ සක්මන් භාවනාවේ නිරත වූ යෙමි. මුලින්ම වම දකුණ වශයෙන් කිහිපවරක් මෙනෙහි කරමින් සක්මන් කෙලෙමි. ඉන්පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් මෙනෙහි කෙලෙමි. වැඩි වාරයක් එසේ මෙනෙහි කිරීමට අවශ්‍ය නොවිමි. මා ස්වභාවිකවම ගමන් කරන සයක් දැනේ. අපහසුයක් නොදැනේ. සිත පිට ගිය වාර ඊටමත් අඩුයි. මගේ පාද දෙකේ පතුල් විලුඹ වැලි මත ගැටේ. මා දැන් ගමන් කරමි. මෙසේ බොහෝ වේලාවක් සක්මන් කළෙමි. එසේ සක්මන් කරන අතරතුර දකුණු පාදයේ පතුලට ඉහළින් කොටස තදවරසයක් දැනිනි. ඉන්පසු මගේ පියවරද වෙනස් වුනි. දෙවතාවක්ම එය සිදු විය. මා ඒ දෙසද අවධානය යොමු කළෙමි. මගේ පාදය පැටළුණු බවක්ද දුටුවෙමි. නැවතත් මා සුපුරුදු පියවරීම සක්මන් කරමි. මාගේ පතුල් දෙක ස්වභාවිකවම ඉදිරියට යනසයක් දැනිනි. මා ඉන්පසුව එහිම පර්යංක භාවනාවට හිඳගතිමි. මුලින්ම හිඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කෙලෙමි. ඉන්පසු ආනාපානය මෙනෙහි කෙලෙමි. ඊටමත් කෙටිව ආශ්වාසය හා ප්‍රශ්වාසය දකුණු නාසිකාග්‍රය තුලින් දැනුනි. ආශ්වාසයේ සිසිල සද්ද ප්‍රශ්වාසයේ උණුසුමක්ද දැනිනි. තව තවත් බලා සිටිද්දී එය ඊතා සියුම් වන්නට විය. මට අපහසුයක් දැනුනේද නැත. මේ මාගේ අද අද දින භාවනා අත්දැකීමයි. ඔබ වහන්සේට ගෙන් ඉදිරි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේකතර සක්ම භාවනාදී උත්සාහ කළ තිබුණා දෙසරයක් පියවර වෙනස් වෙනවායි කියලා වාක්‍යයක් තියලා නැතන ඒකේ තියෙනවා මොකද්ද ගැප් වෙච්ච අර්ථයක් නිසා කැමතිද දන්නේ මේ ප්‍රශ්න ලියවෙකන මොකක්ද එකකින් අදහස් කරන්න කියන්නේ සක්මන් කරනකොට දෙසරයක් පියවර වෙනස් වුණයි කියලා එක වාක්‍යයක් අතුලත් වෙලා තියෙනවා පොඩ්ඩක් සම්හන්ස මේ මම පාසක් මම භාවනා කරගෙන යද්දී දිගටම සක්මනේ සුපුරු ස්වභාවිකව ගමන් කරන බවක් මට දැනුණා. එහෙම දිගින් දිගට යද්දී මගේ විලුඹට උඩින් කොටසේ දකුණු පාදයේ තද වුණා. ඊට පස්සේ මම වැටෙන්නත් වගේ ගියා. දෙසරයක්ම ඒ විදියටම සිද්ධ වුණා. ඊට පස්සේ මම ඒ දිහාම අවධානය යොමු කරද්දී නැවතත් එහෙම උනේ නැහැ. ඊට පස්සේ නැවතත් මම සුපුරුදු පියවරේම සක්මණේ දිගට ගියා. එතකොට මේ දෙකම සිදුනේ එකම පාදේ. ඔව් ස්වාමීන් වහන්සේ. දකුණු පාදේ වගේ. එතකොට මේ සක්මන් කරන යනකොට මේ වගේ විකෘතියක්, මේ වගේ විලෝපනයක්, මේ වගේ අමතර දෙයක් පැමිණිච්ච වෙලාවේ තමන්ගේ සතිය වැඩි උනායි කියලාද හිතෙන්නේ අඩු උනායි කියලා? වැඩි උනා කියලා හිතෙන සංඥා. ඒකවත් ඇති. එතකොට ඒ වගේ විලෝපන වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද? වැඩි වෙන එක හොඳයි කියලා හිතෙනවා. ඒක නිසා ඒක ගැන තමයි සම්පූර්ණ වார்த்தාව දෙන්න ඕනේ. මේකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. තියෙන දේ වෙනස් වෙනවා. අපි ඒක ප්‍රශ්නයක් කරන කෑ ගහන පටන් ගත්තොත් කවදාකවත් පිට අනිත්‍ය තේරෙන්නේ නැහැ. මේ ඔච්චර වහනා කරලා දැනුයි දන්නේ. ඒ නිසා ඒ වගේ මොන විලෝපනයක් ආවත්, සද්දයක් ආවත්, වේදනාවක් ආවත්, හිතවිල්ලක් ආවත්, ඒකට හොඳට බලන්න වෙන්නේ සතිය වැඩි වෙන එක. ඉතින් එහෙමනම් එන ඕන දෙයකට යන්න ආරයි. ඒකට සාමාන්‍ය විදිය කියලා කියන්නේ විකෘතියක්, විකෘතිය කියන්නේ ප්‍රകൃතියක්. විලෝපනයක් විකෘතියක් අස්වාභාවිකයක් ආන මෙන්න අනිත්‍යතාවය වෙන්නට ලැජ්ජි. ඕකට ඊසాత බඳගෙන අඬන්න පටන් ගත්තොත්, සෙත් කවි කියන්න පටන් ගත්තොත්, අනේ ස්වාමීන් වහන්සේ මට මේක බේරලා දෙන්න කියලා කද්දාගත් අනිත්‍ය තේරෙන්නේ නැහැ. ඒස අනිත්‍ය තේරෙන්නේ අකරතැබ්බකින් කියලා මතක තියාගන්න. ඒ අකරතැබ්බදී විතරයි සතිය පිහිටන්නේ. නැත්නම් උපරිම සතිය එන්නේ පූර්ණ සතිත්වයේ ඉන්නේ අකරතැබ්බේදී. ඒ නිසා අපි කරතැබ්බේ පෙන්නනවා. හොඳ තැන පෙන්නනවා සාමාන්‍ය දේ කරලා වෙන ඕනේ අකරතැබ්බයක් වෙන්න කියලා බලනවා. ඒ අකරතැබ්බේ ඇත්තටම සතිය වැඩි වෙනවාද කියලා ඒ කට උත්තරේම වැඩි වෙනවා කියලා කියපු නිසා මම සතුටු වෙනවා. ඊට පස්සේ බලන්න මේක තමයි පෙන්වන්න හදන්නේ බුදුහාමුදුරුවෝ. අපි හිතන ස්වභාවේ අපි හිතන සාමාන්‍ය දේ වෙන්නේ නැහැ. වෙනවයි කියලා පේනවනම් මැට්ටා. ඒ කියන්නේ නිත්‍ය සංඥාවෙන් බලන්න. මේ වෙලාවට තමයි කලබල වෙලා උකුරු උකුල තද වෙනවා කකුල ක්‍රියාත්මක වෙන්නේ කකුල් දෙකට ගැටෙනවා මේව වෙනකොට තමයි ඔන්න අනිත්‍යතාවය ඔලෝසන වෙන්නේ එතකොට අපි කලබල වෙනවා නම් පශ්චාත්තාප වෙනවා නම් මේ වැටෙන සත්‍යයටනේ මේ අනදර කරන්නේ සත්‍ය නම් අපි අපේක්ෂා කරන්නේ ඕන දෙයක් වෙන්න ආරයි ඒක ඒක වාර්තා කරන්න ඕනේ අනිද්දේවටත් වැඩිය බොහොම උද්‍යෝගිමත් උනන්දුව කියන්නේ මම බලහන් යනකොට තමයි දන්නේ මේ කකුල් වල මෙහෙම වැඩ වගයක් යනවා කියලා ඉතින් ඒ නිසා අපි සත්‍යයට විතර බය නැහැ මොකේටවත්. සත්‍ය යම් වෙලාවක අපිට ඉදිරියට ආපු ගමන් අපි ඒක විලෝපනයක් කියලා, වැරද්දක් කියලා, අකරතැබ්බයක් කියලා, අනතුරක් කියලා ඉතින් දඟලනවා. ඒ කියන්නේ එතකොට අපිට අර ඇතිදී ඇති හැටියෙන් වටහා ගන්න බෑ හිත තියෙන ඇවිස්සලා. කවදා හෝ ලෑස්තිලා ගියොත් භාවනා කරනකොට එතින විකෘති හරහා තමයි අපි අනිත්‍ය තේරුම් ගන්නෙ. විකෘති එනකොට කලබල වෙන්න එපා. තියෙන සත්‍ය හොඳට තහවුරු කරගන්න. සීල කැඩෙලා නැති බව හොඳට තේරුම් ගන්න. ශ්‍රද්ධාව කැඩෙලා නැති බව තේරුම් ගත්තොත් ශ්‍රද්ධා සීල සති තුන තියෙද්දී එන කරදර වාසනාව. ඒ නිසා මුළු වාක්‍යයම මුළු සඨානෙම මේ පියවර දෙසරයක් විකෘත වුණා වෙනස් වුණා කියන එකේ තමයි ඒ වார்த்தාවේ හරේ තියෙන්නේ. ඒක හැබැයි වැරදිලා ලියවිච්ච වාක්‍යයක් වார்த்தාවක්. මච්චි වාක්‍ය රචනයේ නෑ ගලණය තුල නෑ ඒක. ඒ ගැළපිලා තමයි එහෙම මේ පය හැප්පුණා වගේ තමයි සත්‍ය මතුවේ. ඒක ඉස්මතු කරගන්න ඕන. මච්චි එක්කෙනෙකුට මෙහෙම කියලා දෙනකොට ඉතින් අනික් කටින් උනත් ඒක පාඩමක් වෙනවා. එහෙම නැත්නම් අපි මෙතෙක්කල් භාවනා කැඩුනායි කියලා චෝදනා කරපු හැම වෙලාවකම භාවනා හැදිලා තියෙනවා. භාවනා හරියම ස්වභාවිකයි කියලා කියවනම් මැට්ටා. ගොඩ ගන්න බෑ ආයේ. ඒ කියන්නේ අම්මු නිත්‍ය සංඥාවේ ඉන්නේ සක්මන මෙහෙම වෙන්න ඕන කියලා හිතාගෙන ඒක කරනවා. ඒක ඉන්නා තාකල් සක්මන් භාවනාවක් වෙන්නේ නැහැ. පටලවනවා කියලාද හිතෙන්නේ තේරෙනවා තේරෙනවා කියලා. මං කියනකොට පැටලෙන එකද වෙන්නේ තේරෙන එකද? තේරෙන එක. ආ කියු බලන්න තේරිච්ච එක මොකද කියන්නේ? පය ගැටෙන ඒ පය සුපුරුදු සක්මනේ ගිහිල්ලා ඒ පාදේ තද තද වුණා ඊට පස්සේ ඒ ඒ තද වූ ස්වභාවයෙන් ඒ ඒ විකෘතිය තේරුම් අරගෙන තව තවත් අවධානයෙන් මේ සක්මනේ යෙදෙන්න හොඳයි ඒකම කියත හැකි මේ වගේ දෙයකට ලෑස්තිලා යන්න එයාට විතරයි යෝගාවචරය කියන්නේ. මේ විකෘති නොවේවා, කලබල නොවේවා, අනිත්‍ය නොවේවා කියලා යන මනසට විකෘතිය දීබ්බත් පේන්නේ නැහැ. අනිත්‍ය කොහොමවත් පේන්නේ නැහැ. මොකද යන්නේ නිත්‍ය සංඥා නිසා. එයාට පෙනුනත් ඒක කරදරයකට ගන්න. ඒකට චෝදනා කරනවා. පශ්චාත්තාප මනසකින් කතා කරන්නේ වාක්‍ය රචනා අකුරු ව්‍යාකරණ ඔක්කොම නැස්චාර්තයන්. අනේ මේකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ කෙලවෙච්චාවයි. පැනදිච්චාවයි. පෙරදිච්චාවයි. පෙරදිච්චාවයි කියලා යනකොට වෙන ඔක්කොම දේ වෙනවා බොහොම මේ හැමදාමත් පෙන්වන විදිහට බහනට අනුග්‍රහ තියෙනවා. ඒ මොකද අර ලෑස්ති මනස. අපි යනකොට ඒක දක්වන ඒ කෙලිය දක්වන ආකල්පමේ වෙනස එහෙම නැත්නම් අපි සම්මාදිට්ඨිය කියලා කියන නැත්නම් යෝනිසුමනසිකාරය කියලා කියනවා. ඒ අදහසෙන් ගියොත් හැම බාධාවක්ම සාධකයක්. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෑසන පර්යංකේ ආනාපාන සති භාවනාවට ඉඳගත්තේ සක්මණින් පසුවය. සිත එකඟ කර ගැනීමට ඉතා පහසු විය. ආශාස ප්‍රශ්වාස කිහිපයක් ඒ වගේ ගති බලමින් සිටියේදී හිත ආශාස ප්‍රශ්වාසයෙන් තොර වූ හිස්තැනකටපත් විය. ටික වේලාවක් තවදුරටත් කිසියම් හෝ දැනීමක් දැක ගැනීමට බලා සිටියා. මේ වන විට හිස කැක්කුමක් වැනි හිස මුදුනේ වේදනාවක් ඊතා සුළුයෙන් මතුවී තිබුණි. ඒ පිළිබඳව කැමැත්තක් හෝ අකමැත්තක් නොවිය. වේදනාවද බරපතල නොවිය. නමුත් සිත ඒ දෙසට යොමු යොමුකොට වේදනාව නිරීක්ෂණය කිරීමේ අදහසින් බලා සිටීමි. අනුක්‍රමයෙන් වේදනාව වැඩි වී විටින් විට වැඩිවන අඩුවන වේදනාවක් බවට පත් වී අඩු ඌයේ අවසන් නොවන ලෙසටය. ඊළඟට නොදනුවත්වම වාගේ ඇස්වලටත් කන් දෙසටත් සිත යොමු වූයේ මතු සියුම් වේදනාවක් මුල් කරගෙනය. ඒ වේදනාවන්ද අවසන් නොවන බවත් එහෙත් තරමකට අඩුවන බවක් ඇති විය. තව දුරටත් මේ පිළිබඳව බැලීමට සිත් එන විට දිවද දරාගත නොහැකි වේදනාවක් ඉදිරිපත් කළේය. අපහසුතාවයෙන් සිටියේදී අත් දෙකද පපුවද වේදනාගෙන දුනි. පපුවේ වේදනාව පැත්තෙන් පැත්තට යන බවක් දැනිනි. මුළු සිරුරම පාදෙකම අමුතුම ආකාරයේ වේදනාවලින් පීඩා දුනි. දැරිය නොහැකි මට්ටමකට හෝ ආවෙද්දී ඉවසා දරා සිටියේ කනින් ලැබූ අත්දැකීමක් සිහි වූ බැවිනි. දැන් පෑ එකමාරක් පමණ වේලා ගත වී ඇතැයි සිතීමි. වේදනාව ඇරඹුණු සිතේ හිසේ සිට නැවත බලාගෙනවත් එක ස්ථානයකවත් ඇති වූ වේදනාව නිම වී නොතිබුණි. පරයන්කෙන් නැගිටීමට සිත් විය. ඒ සිතවිල්ලවත් ඒ සිතවිල්ලත් සමග වේදනා අඩු වී යන බව වැටහිනි. උදාසෙන තේකක්වත් නොබියු බව සිතපත් විය. ඒ නිසා දෙවියන්ට පින් දීමටත් හිස පහත් කළා. ඇති වූයේ බුදුන් වහන්සේගේ ධර්මය හා සංගපරපුර පිළිබඳ දැඩි බරපතල ශ්‍රද්ධාවකි. S2 කඳුලින් පිරී ගියා. දෙවියන්ට පින්දීමෙන් පසු ඊට අපහසු වේදනාව බෙල්ල එසවීමට බැරි වියේයයි සිතුණු බැවින් හිස පොළවට පහත් කරගෙන බිම තබා සිටියා. එසේ සිටීම හරි නැත. මේ භාවනාව ශාලාව බැවින් සිතුවිල්ලෙන් සිතුවිල්ලෙන් පර්යංකයේ නැගිට ඉවත් වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම අත්දැකීම පසුගිය ජනවාරි ගාලු වැඩසටහන අවසන් දිනයේ සිදු වී වූකි. ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව ಗುಣදොස් දැන ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණින් ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා. මේකෙන් අපිට සාකච්ඡාවට මාතෘකා කරගන්න පුළුවන් අත්දැකීමක් නිසා මේකේ ගිහිලා තියෙන්නේ වේදනා කියන මාතෘකාව යටතේ ඉෂේ තියෙනවා, පපුවේ තියෙනවා, අත් දෙකේ තියෙනවා, දිවේ තියෙනවා, නාසයේ කඳුළු වල තියෙනවා ඇස්වල තියෙනවා මේ වේදනා ජවනිකා වශයෙන් පෙන්නොත් ඉස්සල ඇහි ඊගාට කඳුළුේ කටේ ඊගාට පස්සේ දිවේ ඊට පස්සේ පපුවේ ආදි වශයෙන් ජවනිකා වශයෙන් තියෙනවා ඊට පස්සේ පේනවා ආය සලකා බලනකොට හැම තැනම තියෙනවා මේක හැබැයි එකවරකට එකයි ඔලුව උස්සන්නේ ඒකට ඔලුව උස්සන එක නා දන්නවයි කියලා කියන්නේ ඒ වේදනාව දන්නවා හැබැයි එයා ඔලුව උස්සන අනිත්‍යව යටවත් කරගෙන ඔලුව උස්සන්න හැබැයි වේදනාවක් නැතිලා නැහැ. ඉතින් එතකොට මේ මේ සංසිද්ධියේ පැතිකඩ දෙකක් තියෙනවා. ජවනිකාවෙන් ජවනිකාව එක එක දකින්න පුළුවන්. ඊට පස්සේ මුළු සමස්තයම ගත්තොත් මුළු කයම කියන්නේ වේදනාව ගොඩක්. එතකොට මේකේ වම් මොලෙන් බලන බැල්ම තමයි ජවනිකා දැක්ම. දකුණු මොලෙන් බලන බැල්ම තමයි මේ ඔක්කොම තියෙනවා. ඉසෝසෝන එක විතරයි පේන්නේ අනිත් වල නැති පැත්තේ. එතකොට අපිට ආධුනිකයා දකින්නේ ජවනිකා වශයෙන් දකින්න කැමතියි. හැබැයි මේ එකම තමයි. එකම වේදනාව එක එක විදිහට පෙන්නනවා. ඇහි මතුනොත් ඇහි මොකා වෙසෙන්නියා, ඇස උකුණා වෙසෙන්නියා, ඒකගේ අනුහසින්නියා, ඇහි රෝග නැසෙන්නියා කියලා කනේ මොකා වෙසෙන්නියා, කන් ඇයා වෙසෙන්නියා, ඒකගේ අනුහසින්නියා, කනේ රෝග නැසෙන්නියා කියන එක උගේ අනුහසෙන් මිස නිවන් දකින්න බෑ. බඩේ මොකා වෙසෙන්නියා බඩ පණුවා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා බඩේරෝ ගනසෙන්නියා ඉදි මොකා වෙසෙන්නියා ඉද උකුණා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා ඉතේ රෝග ඉස උකුණා නැති කරපු දවසේ කැන්සර් ඔය රෝග ටික නැති කරපු දවසේ අපි දන්නේ නැති ලෙඩක් එනවා ඔය ලෙඩත් කියන ගාසේ ගමී ගමී ගැමිලෙඩ ඇර මෙන්න මොනම ලෙඩක්වත් නැහැ ওই ලේඩ වල කවදාකවත් අඩුවකුත් නැහැ. අර ඇයිනකොට මෙයා නැහැ. පොල් පිට පාගනවා වගේ. මෙයා ඇයිනකොට මෙයා නැහැ. ඒක නිසා ඇහි ආවට පස්සේ ලෙඩ සතුටු වෙන්න දැන් කය සැනසීලා. ඇහි ලෙඩ තියනවා දන්නවා කියන්නේ මුළු කයේම ලෙඩ නැති කරන්න ඇහැ වගේ බලන්නේ. ඒක කියන්නේ ඇහෙම කා වෙසෙන්නියා ඇසපනුවා වෙසේ ඌගේ අනුහතින්නියා සියලු රෝග නැදෙන්නියා කියලා මේ නාඩගම ගති වුණා ඔක. මට මතක නැහැ මේ එක්කෝ ඒකා අධිපති ඒ කියන දවසවල මගේ වැඩිම විදුලි පුරා දුවනවා. ඒ කවිය හයියෙන් කිය කිය මට තේරෙන්නේ නැහැ කියලා. එහා යුරෙන මනුස්සය කතා කරලා අපේ පොඩි හාමුදුරු නැහැට පොඩ්ඩක් මොලේ නරක් වෙලා වගේ මේ යාග නටනවා අයියා. මට පස්සේ තේරුණා ඇහි රෝග නැසෙන්න නම් ඇහි තියෙන විස බීජත් එක්ක යාළු වෙන්න ඕන. ඒක නැති කළ ගමන් වෙන තැනකට ලෙඩේ මාත්‍රකාව මාරු වෙන මිසක් කිසිම ලෙඩක කිසිම අඩුවක් කිසිම දවසක නැහැ. ඒක නිසා පුළුවන් නම් ඇහි ලෙඩ ආවම සතුටු වෙන්න ඕනේ. යා එන්නේ අනිකුත් ඔක්කොම නැති කරගෙන. ලෙඩ නැති කරලා නෙමෙයි වෙන්නේ. ඒක සප්‍රෙස් කරන මෙයා එනවා. ඒකම තමයි කියන්නේ එක ලෙඩයි තියෙන්නේ. ඒක මතුවෙන තැන විනාශ වෙනකොට නංවනම් කිව්වට මේකට සංසාර රෝගී කියලා කියනවා. මේක නැති කරන්න කාටවත් බෑ. මේක බාරගත්ත දවසේ කියනවා දුක්ඛාරිය සත්‍යය. ඔකත් එක රණ්ඩු කරන තාක් අරකින් මිට කරන මේකෙන් මතුවෙනවා මේකෙන් මිට කරන එකෙන් මතුවෙනවා ඒ නිසා ඇහි තියෙන ඔළුවේ රෝග නැති කරන්න උකුණ උකුණට වඳින්න. දති රෝග නැති කරන කන් ඇයට වදින්න. දත් ඇයට. කනේ රෝග නැති කරන කන් ඇයට වදින්න. ඌ නැති කරලා කද්දාවත් කරන්න බෑ. ඌ උත් ප්‍රාණියෙක් ඌ නැති කරපු ගම අපිට සයිඩ් ඉෆෙක්ට්ස් එනවා ආෆ්ටර් ඉෆෙක්ට්ස් එනවා. මේ රෝග සියල්ලත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒක අපිට හිත ගන්නෑ. ඒක සම්පූර්ණ න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මයේ බාරගත්තා නම් අපි ඔක්කොම පරිසරික ජීවත් වෙන සත්තු මේක මගේ කියාගත්තොත් තමයි මගේ ඇහැට රෝග වෙන්න බෑ. මගේ කන රෝග වෙන්න බෑ කියලා. නමුත් යම් ප්‍රමාණයක් විස බීජ නැතුව එක එක ඉන්ද්‍රියක්වත් වැඩ කරන්නේ යම් ප්‍රමාණයක් ඒකට අදාළ ඒ ප්‍රාණී සත්තු නැතුව මේක ඒක ජීවි නේවාසිකයෙක් ඉන්න අධිබාධිකාරී ශක්තිය ඇති මමයාගේ එකක් නෙවෙයි. මේක 80ක් පණුකුලයන්ට පණුකුලයන්ට සාධාරණ කයක්. පුළුවන් නම් 80ත් එක්ක ජීවත් වෙන්න. එදාට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඒසොට ඇහි ඉන්න උකුණත් නිවන් දකිනවා. පොළවේ ඉන්න උකුණත් නිවන් දකිනවා. කන ඉන්න කන් ඇයත් නිවන් දකිනවා. දතේ ඉන්න දත් ඇයත් නිවන් දකිනවා. ඉතින් අපි නම් වරන් කිය කියා මේ එක එකක් අදින්න යනවා කියලා කියන්නේ අර පොල් පිට පාගෙන වැඩේ තමයි. මේක පාගනකොට මේක උඩ යනවා. මේක පාගනකොට මේක උඩ යනවා. ඉතින් මේකට මේ ඇඩිලේඩ් වලින් දැද්දි වෙන පැත්තකින් මතුවනවා. මතුනට පස්සේ මම ඇහුවා මේ එක එකක් වෙන් කර කරන thin slicing of time දාලා time series එකේ බලන එකද හොඳ සමස්තයක් වශයෙන් කොයි වෙලාවෙත් මේ තේරම තියෙනවා එකකටවත් නන් දෙන්නේ නැතුව සමස්තය බලන එකට කියනවා දුක්ඛාරිය සත්‍ය කියලා. සමස්තය බැලීම දකුණු මොලෙන් කරන්නේ. එක එක වෙන් කර කර වෙලා වශයෙන් කලා වශයෙන් කරන වම් මොලෙන් කරන්නේ. ඉතින් අපි මේ තාකල් අපි මුළු ජීවිතේම ගියේ වම් මොලේනේ. අපි කවදාකවත් දකුණු බලයට දුන්නේ දකුණට දුන්නට පස්සේ කියනවා ඌට නංවනන් දැම්මත් නැත ජීවිතය කියන්නේ දුකක්. උද්දී ඉඳලා හැන්ද වෙනකන් එකම ෆ්‍රික්ෂන් එක තියෙන. එකම ඝර්ෂණේ තියෙන්නේ අපි එකකට හේතු කරනවා. රූප කියන්නේත් ඕකමයි වේදනා කියන්නේත් ඕකමයි සංඥා කියන්නේත් ඕකමයි සංස්කාර කියන්නේත් ඕකමයි විඥාන කියන්නේත් ඕකමයි. එක එක ලෙඩ රෝග වෙන් කරනවා වගේ රූප ගැත්තත් රූප පැත්තෙන් පේනවා. මේක ඇහ මේක කට මේක නාසය මේක දිව කියලා. සංඥා වශයෙන් ගත්තොත් සැප වේදනා දුක් වේදනා නම් කරනවා. සංස්කාර වශයෙන් කිව්වොත් ඇහි આવොත් ඇහැට පිළියම් කරනවා අනිත් පැත්ත අමතක කරනවා. කනෙලි කනට පිළියම් කරනවා අනිත් පැත්ත අමතක කරනවා. සංස්කරණය මොනවාක්වත් කරන්නේ මේ සමස්තය බාරගත්තොත් විඥානයේ වශයෙන් මේ නිරෝගී රෝගී විෂ බීජ සහමම සුවසා සුමුක්කත් සමස්තය බාරගත්තොත් ඒක සබහා ධර්මයට අයිති වැඩක් මට කියන ආවුස තියෙනවා. කටයුතු කරන්නේ කිසිම කෙනෙකුට හානියක් කරන්න යන්නත් එපා. ඒව එන්නේ යම් ප්‍රමාණයකට ඉතින් අපිට සෞඛ්‍යික ජීවත් වෙන්නේ කොහොඳයි. ඒ වගේම මේ ලෙඩ නැති කවුරක්වත් නැහැ. ආහනික බාරගත්ත දවසේ ওই ලෙඩ ටික හරීම ෂෝක් මේ විකෘති කල්පනා වලට වැඩි. ලෙඩ ටික ස්වභාවිකයි. ඒකට මේක බාරගන්න දුක්ඛාරී සත්‍යය. එක එක ඔලූසන උසන වෙලාවට කතා කරන එක තමයි මේ ලයිස්ට් එකේ තියෙන්නේ. අන්තිමට බැලුවොත් ඒ ඔක්කොම දැනගෙන බලහන් හිටියොත් හැම ඉන්ද්‍රියක්ම තියෙන බවට වේදනාවක් තමයි දැනුවත් කරන්නේ. එකම ඉන්ද්‍රියක්වත් නැහැ. එයා ඉන්න බවට කරදර නොකරන ඉතිරි. හැම වෙලාවෙම අවධානය ඉල්ල ගන්න හදනවා. එක එක කරදර කරලා. ඒක හැම වෙලාවෙම ෆ්‍රික්ෂන් එකක්මයි. ඒක හැම වෙලාවෙම ඝර්ෂණයක්මයි. ඒ ඝර්ෂණයෙන් තමයි අපි ඉඳුරන් අඳුරගන්නේ. ඒක එකක්වත් කවදා සැපක් දෙන්න දන්නේ නැහැ. ඒක ලෙවල්ලා එක නැ කරන්න තට්ටු මාරු කරනවා ගිනි අඟුරු අතින් අතට මාරු කරනවා වගේ ඔක්කොම දිහා බලන හිටියොත් මේක සමස්තයේ දුක්ඛාරය සත්‍ය කියලා කියනවා. හැබැයි වේදනාව පැත්තෙන් විතරක් නෙමෙයි. එතකොට වේදනා සංඥා සංස්කාර විඥාන ඔක්කොම එකම දේ. ඉතින් මේ එකම දේ තමයි එක එක මැනිපුලේට් මැනිෆෙස්ටේෂන්ස් කියන එක එක විදියට ක්‍රියාශක්ති බවටපත් වෙනවා. නම් කරරබ්බු ගමන් අහුවෙනවා. සමස්තය බාරගත්ත දවසේ තේරෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දරාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඇයි දැරිය යුත්තේ කියලා ප්‍රශ්නයක් එනවා. නමුත් ජීවිතය කියන්නේ ඔච්චරයි. අපි වෙන ගිහිලා සිටුපතන ඉපදුනත්, රජපෞලක ඉපදුනත්, දුකී පෞලෙනත් ඕකේ කිසිම අඩුවක් නැහැ. ඒක නිසා නපුල පිටි සූත්‍රයේදී සර්වත්‍ංශය සඳහන් කරලා තියෙනවා. කවුරු හරි එක චිත්තක්ෂණයකට හරි හිතනවා නම් මම නිරෝගී කියලා බාලයෙක් මෝඩයෙක් කර වෙන කවුද කියලා කියනවා. එකම චිත්තක්ෂණයකට. එතන සියල්ලම ලෙඩ්ඩු. මේක සමස්තය වාරගත්ත දවසේ චෝදනා නැහැ ලැබෙන දෙයක් බාරගත්තා. අපේ තියෙන ගැති භාවය ජීවිතයේ තියෙන දුක්ඛිත ස්වභාවය යැපෙන යාන්ත යැපෙන්න පුළුවන් ස්වභාවය විතරයි. ඉතින් ඒක හම් වෙච්ච වෙලාවෙත් ඒක අවදි කරන්නේ නැතුව ඊයේ දවසේ වගේ වැලන්ටයින් ඩේට් එක දාගත්තොත් ඉතින් ගියා. ඊට පස්සේ තව දවසක දානවා මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ අරයාගේ ඩේ මෙයාගේ ඩේ කියලා අන්තිමට මොකක්වත් නැහැ Tamanට මේ මේ දුක් දුක්ඛන්දක් මේ පවත්තන්නේ කියන එක තේරුම් ගන්න වෙලාවක් නැති වෙච්චාම තියෙනකන් අඬනවා හනීප වෙච්ච එකම වැලන්ටයින් ඩේ දාන්න පොඩ්ඩ හනීප වෙච්ච එකම පාටියක් දාන්න ඉතින් ওই දෙක තේරුම් ගත්තට පස්සේ තවත් මං හිතන්නේ ජෝක් එකක් තියෙනවා කියලා ලෝකේ ඒ මිනිස්සයාට මේ අපි රට සිනසන කරන වැඩේ මිස මේ විවේක වෙච්ච වෙලාව ද්විවේක වෙනවා කියලා කියන්නේ ලෙඩ නැහැ කියන එක නෙමෙයි. දරා ගන්න පුළුවන් වෙලාව කරුණාකරලා ඒකට අවදි වෙන්න. ඒ ලෙඩ ලෙඩ தත්ත්වයට අවදි වෙන්න ඒකමයි දුක්ඛ සත්‍ය කියන්නේ ඒකමයි අපට තියෙන ලොකුම සපත දුක දුක බව තේරුම් ගන්න එක බුදුහාමුදුරු කියන දුක දුක දුක නම් මහන්නේ දුකයි. දුක මේක ආර්ය සත්‍ය බව තේරුම් ගන්න විතර සන්තෝෂයක් මුළු මනුෂ්‍ය ජීවිතේම නැහැ. ඒ නිසා මේක නිකන් ඉදිරිපත් කරන්න මම ස්තුතිවන්ත වෙනවා කර්මා කළා මේක මේකට ලෑස්තිලා යන්න ලෑස්තිලා ඉන්න එසකට අපි පරියන්කේ හිටියත් එකයි සක්මණේ හිටියත් එකයි හිටගෙන හිටියත් එකයි නිදාගෙන හිටියත් එකයි මේ 80ක් අනුකූලයන් රෝග නින්දයක් එහෙම නැත්නම් මේකට කියන රෝග කැදැල්ලක් කියලා කල්කුරුලාගෙන කැදැල්ලක් වගේ ඒක රෝග කැදැල්ලක් මේක ඒක එක එක රෝග ඇවිල්ලා වහගෙන ඉන්නවා එකක්වත් නම් කරන්න යන්න එපා මොකද කොයි එකත් එකයි සමස්තය වශයෙන් මේක දැක් ගන්න පුළුවන් නම් මං හිතන්නේ යාව පාටි දාන්නයි කියලා. මං හිතන්නේ ආය සංසාරයක් ඉල්ලයි කියලා. මට හොඳ එකක් ඉල්ලයි කියලා. මේ තියෙන්නේ සදාකාලික මේ දුක අවදි වෙලා ජීවත් වෙමු. අපි යමු ඊගාව ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස. මම පිම්බීම හැකිලිම භාවනාව වශයෙන් වඩන කෙනෙක් වෙමි. එහිදී මට පිම්බීම හැකිලිම මුහුණට මුහුණලා බැලීමේදී පිම්බීම කෙටි බවත්, හැකිලිම දිග බවත් දැනෙන අතර හැකිලිම මද දුරක් ගොස් නැතර වේ. නැවත පිම්බීම ආරමුණු වේ. මෙලෙස සිත පිට යන්නේ නැතුව පෑයකට ආසන්න කාලයක් භාවනා කළ හැකිය. සිත පිට ගියද වහා ඒ බව සතියෙන් අවබෝධ වේ. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් සිදු කරන අතර එහිදීද සිත පිට යන්නේ නැතුව පෑ භාගයක් පමණ කළ හැකිය. ටික වේලාවකදී කකුල් හිරිවැටීමක්ද භාවනාව අතරතුරදී දැනේ. හිත පිට ගියද වහාම සතියෙන් මේ බව හඳුනා ගනී. මා ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය අර ඉස්සලා ප්‍රශ්නේ මම නැවත වර්ණකලා අහන්න කැමතියි මේ. ලියපු කෙනාගෙන් පිම්බීම හැකිලිම දැනගන්නකොට තියෙන සතිය හිත පිට ගියා කියලා හිත පිට ගිය වෙලාවේ දැනගන්න සතියක් කියලා ගත්තාම මේ දෙකෙන් වඩා දක්ෂ කොයි සතියද කියලා. ජීවකන කැමතිද දන්නේ මේ ගරු ස්වාමීන් වහන්සේ ඒ මේ සතිය දෙකේම එකයි වෙනසක් නැහැ. හොඳයි. එතකොට හිත පිට ගියාට පස්සේ හිත පිට ගිය බව දැනගන්න සතියෙන් පස්සේ නැවත ආපහු එනවයි කියලා හිතමු. පිම්බීම හැකිලීමට. එතකොට හිත කර්ම කාට වෙලා පශ්චාත්තාප වෙනවද නැත්නම් කිසි කරදරයක් නැතුව ආයෙ පිම්බීම හැකිලීමත් එක්ක යෝඩු වෙලා මෝදු වෙලා හොඳට වැඩ කරනවා. එහෙමයි. ඒකේ ගානේ ඉසෙලම විදිහටම ඒ විදිහටම බලනවා. එතකොට ඇයි එහෙමනම් තියෙන වෙලාවට රචනාවක ලියන්නේ මගේ හිත පිට ගියා කියලා ලියන්නේ මොන අදහසින්ද? දැන් භාවනාවේ අරමුණේම ඉන්නකොට ඉතින් පිට යනවනේ. ඒතකොට දැනනවා ආයිමත් හිත පිටින් කියලා. ඔව් දැනගත්තට ඒක හොඳ සතිය තියෙනවනේ ප්‍රශ්න නැහැ. ආප වාඩ පස්සේ බිම්බි මහැකිලි මෙ හිටිනවනේ. එහෙමයි. එතකොට ඇයි මේක ලියන්නේ? ඇයි මේක කියන්නේ? ඇයි මේකට උපදෙස් ඉල්ලන්නේ? මේ ඉතින් ඔය අරමුණම නැතිනේ ඒකයි. එතන ඉතින් හැමදාම උතනමනේ. ඔව් එතන ඉන්නේ. එතන නෙවෙයි දැන් අරමුණ ඉනුවට පිට යනවනේ. පිට ගියාට පස්සේ දැන් දන්නවා පිට ගියත් සතිය කැඩෙන්නේ නැහැ. නැවත ආපහු ආවයි කියලා සතිය පශ්චාත්තාප වෙන්නේ නැහැ. පටන් ගන්න කාලේ එහෙම ගතියක් තිබ්බා. නෑ දැන් ඊට වැඩිය හොඳයි. ඒ නෑ ඒක නෑ මාත් කියන්න හදන්නේ ඒකයි. ඒක වහලා ගහන්න හදන කොටයි මම මේ ගහන්නේ. ඉතින් එහෙම එහෙම තමයි මේකවත් දන්නේ නෑනේ. හිත පිට යන ගියාට පස්සේ නැවත එනවා. නැවත ආවට පස්සේ මට වෙන්දල් වගේ කරදරයක් තු කරන්න පුළුවන්. ඕක ඕක ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඕක පුංචි කළ සැලකුවොත් ඉතින් භාවනා දියුණුවක් නෑ. මේක මේක ලබා ගත්තේ පොත් කියවලා නෙවෙයිනේ, දන් දීලා නෙවෙයිනේ, අම්මා ගප්පගෙන් නෙවෙයිනේ උත්සාහ කරලානේ. මේක නැවත නැවත වෙන්න දෙන්න. ඒකට වැඩියෙන් Tamanda හිත පිට යන්නේ සක්මනේ ඉන්නකොටද පරියන්කේ ඉන්නකොටද? හිත පිට යන සංසිද්ධිය වැඩියෙන් සිද්ධ වෙන්නේ සක්මනේ ඉන්නකොටද පරියන්කේ ඉන්නකොටද? සක්මනේදී. ඔව්. ඒකට සක්මන වැඩි ආනිසංසදායකයි. හිත පිට ගියලා සැලෙන්නේ ඇයි බව ස්ථිර කරගන්න පුළුවන් සක්මනේ ඉන්නකොට. ඒ නිසා ඕනේ වැඩක දවස පුරා යෙදිලා බලන්න. යෙදිලා බලන්න හිත පිට ගියත් අරමුණ වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ. නැවතයි අරමුණට ආවා ඒ අරමුණ වෙනස් වුණාට සතිය කැඩෙන්නේ මේක ලොකු ජයග්‍රහණයක්. මේ බව දැනගෙන කටයුතු කරුවොත් ඉඳගෙන හිටියාමකෝ හිටගෙන හිටියාමකෝ සක්මන් කරපුවාමකෝ නිදාගත්තාමකෝ උදේ පටන් ගන්න හැන්ද වෙනකම් මම සතුටුමත් වෙනවා කියලා අදිස්ථානයක් ගන්න. එහෙමයි. මොකද හිත පිට යනවා කියන්නේ සතිය කරනව නෙවෙයි. මුළු පැය 27ම සතියෙන් ඉන්න ඕන. හොඳයි සාමීන් අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස. මා වඩාත් ප්‍රිය කරන්නේ සක්මන් භාවනාවටය. සක්මනේදී වම දකුණ වශයෙන් පැයක් පමණ ගත කළ හැකි අතර පාදයේ පොළොවට ස්පර්ශ වන විට වැල්ලේ දැනෙන සීතල උණුසුම කළු බව හෝ සුමුදු බව පාදය විලුඹේ සිට ක්‍රමෙන් ඇඟිලි දක්වා ස්පර්ශ වන බව හොඳින් අත්දකිමි. එසේම ඇඟිලි තුඩු වලට අසුවන වැලි ඉදිරියට විසිවෙන බව ගමන් කරන විට ශරීරයේ දෙපසට වැනෙන බවද දැනේ. ශබ්ද හෝ ශබ්ද හා වේදනා වලින් බාධාවක් නැත. අනන්තවත් සිතුවිලි ඇතිවෙමින් පහව යන බව දැනේ. ඒ සෑම විටකම සක්මන කෙරෙහි අවධානය නැවත නැවත නැවත පිහිටන්නේ ඉබේටමය. පරයන්කේදී මීට වැඩි ප්‍රමාණයක් සිතුවිලි හටගනී. සමහර අවස්ථාවල බොහෝ වේලාවක් ආනාපානය අමතකව සිතුවිලි දිගේම සිත පවතී. හදිසියේ මා ආශ්වාස ප්‍රශ්වාස කරනවා නේදයි මතක් වී නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරමි. මෙසේ සිත පිට යාම নিরතුරුවම සිදුවේ. ආශ්වාසයේදී හුස්ම රැල්ල සීතල වන බව හා ඝන වන බව දැනෙන අතර එක එය එක දිගටම ගලා යයි. ප්‍රශ්වාසයේ උණුසුම්ම කැඩි කැඩි සෙමෙන් කෙලවර වේ. ප්‍රශ්වාසයේ අග හා ආශ්වාසයේ මුල අතර ඊතා සුළු කාලයක් දැනුණත් ආශ්වාසයේ අග සමග ප්‍රශ්වාසයේ පටන් ගන්නා බැවින් එහි අතරක් නොපෙනේ. මාගේ පුහුණුව පිළිබඳව ඔබ වහන්සේට වාර්තා කිරීම සඳහා මේ ලීවෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය එකදිත් කොයි වෙලාවකදී අර ඉස්සල්ලා අපි මතු කරගත්ත විදිහට වගේ මේ එක හැල්මේ Taman ගත්ත මූල කර්මස්ථානේ තිය කියලා හිතන්න බෑ. මොකද හිත කියන්නේ බොහොම චපල දෙයක්, බොහොම යහුසුළු දෙයක් පනිනවා. එතකොට මෙහිත පිට යනවා වේදනාවට, සද්ද වලට, හිත වලට ඒක එච්චරම බරපතල අකුසලයක් නෙවෙයි. අකුසලයේ වෙන්නේ මේකට අකමැතිරුත් විතරයි. හිත පිට යන එක හිතේ ස්වභාවය. අනේ මගේ හිත පිට ගියා කියලා හිත පශ්චාත්තාපන ඉතින් තමයි අකුසලේ පටන් ගන්න. ඒ අකුසලේ බලපාන නැවත හිත අරමුණට ආවත් තාම තියෙන පශ්චාත්තාපය. නිසා කොයි වෙලාවක හරි ඔය කියන හිත පිට යන අරමුණක ඉඳලා නැවත තමගේ මූල කර්මස්ථානට එනකොට මේකේ වාක්‍ය ලියලා තියෙනවා. හිතියුල ඉඳ ඉන්න බව දැනගත්ත ගමන් ආනපානට යන්න ඕන කියලා මට මතක් වෙනවා. මෙන්න මෙච්චර හැබැයි මුළු භාවනා ජීවිතේම හම්බ කරලා තියෙන දේ. වැරදි තැන ඉන්නකොට මම දන්නවා මට මෙතන නිර්මල තැනක් තියෙනවා. විවේක තැනක් තියෙනවා. මෙතන කලබලයි. මෙතන අගෝචර භූමිය, ගෝචර භූමිය තියෙන කියලා දන්න එක විතරයි අපිට තියෙන ලොකුම සාන්තිය. එතකොට අපිට තියෙන්නේ යන්න පුළුවන් අපේ කරදර තැනක. කරදර තියෙන තැන කරදර නැති තැන යන්න. අගෝචර භූමියල ගෝචර භූමියට යන්න පුළුවන්. ඉතින් ලස්සන දෙයක් තමයි එහෙම දන්නවනම් නොගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම දන්නවනම් මේක අගෝචර භූමිය මේක ගෝචර භූමිය කියලා මේ දෙකම මට දෙකට මට යන්න පුළුවන්කම තියෙනවා. ඒක මට තියෙන විශේෂ වරප්‍රසාදයක්. ඒ නිසා ආයෙ යන්න ඕනේ නැහැ. මූල කර්මත්තාන. මෙතන ඉඳගෙන බලන්න ඕනේ. දැන් ඉතින් නරක වෙලා නැහැ නේද? මං ඉන්නේ හිතවිල්ල. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එදාට යෝගාවචර ලොකු ප්‍රතිශක්තියක් ලැබෙනවා. ලොකු දැරීමේ ශක්තියක් ලැබෙනවා. ඉස්සන දැනගත්ත ගමන් දූවගෙන යනවා. අර පුංචි වස්සා අම්මා දකපුවම් කෑ ගහගෙන යනවා වගේ. නමුත් මේක ලොකු වුණාට පස්සේ එච්චරම කිරිය හත්තියක් නෑ දෝගණයක් නෑ ඊට පස්සේ උසවාදින වෙන්න පටන් ගන්නවා ඒක නිසා දැන් හිත මේ සති හිත ඉසල ඉසල මූල කර්මස්ථානයේ කියන නිර්මල භූමියේ නික්ලේශී භූමියේ ക്ഷേම භූමියේ සරණ යනවා සරණ කියලා දවසක තේරුම් ගන්න මම ඉන්නේ ക്ഷേම භූමියේ නෙවෙයි නිර්මල භූමියේ නෙවෙයි පිවිතුරු තැනක නෙවෙයි හැබැයි මට ඕන වෙලාවක මගේ තැන්න යන්න පුළුවන් කියන මේ අයිතිය තියෙනකොට තියෙන ඉතින් එහෙමනම් නොගියම්මකෝ අවශ්‍ය නැහැ එතකොට තේරෙනවා මේ නිර්මල භූමියද මේ මල භූමියද කියලා තේරෙන්නේ මනාපමනාප දෙකෙන් මිස භූමි දෙකේ ඇත්තටම කෙලෙස් නැහැ. භූමි දෙකේ කෙලෙස් නැහැ මේක තියෙන මනාපමනාප දෙකේ තියෙන මනාපමනාප දෙක නැත්තම් කොයි එකත් එකයි. කයි ගෑනිත් එකයි හොට් ගෑනිත් එකයි. එච්චරයි. එතකොට ඊට පස්සේ ඉසాత බඳන අඬන්නෙත් නැහැ හිතිලට ගියයි කියලා කිසිම දෙයක් අඬන්නෙත් නෑ අයියෝ මට දැනගත්ත ගමන් ගියයි කියලා. මොකද ගියයි කියලා පශ්චාත්තාවයක් එන්නෙත් නෑ සන්තෝෂයක් එන්නෙත් නෑ. ඒසකට තියෙනවා මේ අරමුණකින් මාව කුප්පන්න තියෙන ගතිය තියෙන්නේ අරමුණු વિશે මනාපමන අපේ තියෙන කමිතරයි. ඒකත් කරලම අත්විඳලම පෙන්නලම දුන්නට පස්සේ තමයි මකන්න පුළුවන් මනෝ මනෝමය මේවා මකන්න බෑ. හිතුවට මැකෙන්නේ නෑ. කරලා කරලා කරලා කරලා කරලා යනකොට තේරෙනවා මේ හිතවිලි වලට නැත්නම් කෙලෙස් වලට මොනම බාධකයට වුණත් පණ එන්නේ අමනාපුනොත් විතරයි. ඒවට අමනාප වෙන්න තුමා කෙලෙස් බව දැනගෙන තියෙනවනම් කිසිම දෙයකට අපිව කෙලසන්න බෑ. ඉතින් ඒකේ භාවනා උගාක් අපිට ලැබෙන ලොකුම ආනිසංශයක් අපි රිමෝට් කන්ට්‍රෝල් එකකින් නලවන්න බෑ. මාවසන්න සඳ පිනවඬ රන් මිනිමුතු වලින් බෑලි දොලි ගංගාවේ මගේ හිත නෑ මොනව වෙන්නවත් ගාලල්ල. කෙලෙසර හිටියම්මකෝ. ඉතිවිල හිටියාමකෝ මම දන්නවා මේක වෙනද නම් මම කෙලෙසෙනවා දැන් කෙලෙසෙන්නේ නැහැ මොකද මට දන්නවා මේක ඉඳලා ඕන වෙලාවක යන්න පුළුවන් මූල කර්මත්තා. එහෙනම් නොගියයි කියලා ප්‍රශ්නේ නැහැ. ආනේ කෝල ගතිය, ඒ තියෙන ඒ සිලිලාරේ, ඒ තියෙන කෝඩු ගතිය නතර වෙන්න කොන කවුරුද උත්සාහ කරන්නේ. මේක නික්ලේශ භූමිය, මේ කෙලෙස භූමිය, දැන් ඉන්නේ කෙලෙස භූමියේ. හැබැයි හොඳටම දන්නවා කෙලස් භූමියේ ඉන්නේ හොඳටම දන්නවා නික්ලේශ භූමිය එක චිත්තක්ෂණයක යහපැත්තේ තියෙන්නේ. ඒකට යන්න මට කිසි බාධාවක් නැහැ. ලක්ෂ කෝටි වාරයක් ගිහින් තියෙන දැන් අද බලනවා කෙලස් භූමියේ කෙලස් කෙලස් භූමියේ වෙන්නේ හැබැයි වෙන අර්ථයකින් ඒක ඊටර හිත කෙලසිලා නැත්නම් අවනාපයක් පහළ නැත්නම් යන්න පුළුවන් බව දන්නවනම් මේකේ යට කෙලසන ගතිය නැති වෙනවා. ඒක ඒක බුදුජානනාංශය දැක්කේ හිට හිට බුදු වෙනවයි කියලා අසුචි කන්දක ඇවිදිනවා දැක්කා. ගෑවෙන්නේ නැහැ කියලා දැනගත්තා. එහෙට බුදු වෙන්න ඉස්සලා විහිණ හතරක් දකිනවා. ඒ හිණ හතර එකක් තමයි අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ නැහැ. තර වෙන්නේ නැහැ. ඉතින් මේක අසුචියක් නෑ ඒක සුචියමයි. අසුචියට අමනාපනොත් විතරයි අසුචි අසුචි වෙන්නේ. මන අපරමනද බලහිටියන අසුචි සුචියක් වඩපත් වෙනවා. අන්නේ විදිහට අපිට මේ අපි වස්තු කෙරෙහි, ධර්ම කෙරෙහි, සංසිද්ධි කෙරෙහි, ලෝකයා කෙරෙහි පවතින ආකල්ප මේ වෙනසක් හඳුනාට පස්සේ ලෝකේ ගැන හරිම සුන්දර වස්තුවක්. ඒකේ මොනම දෙයක්වත් නෑ අයින් කරන්න. මේ මනාපමනාව දෙක ආවට පස්සේ අම්මා අප්පත් එපා වෙනවා. අත්තරම් මිනිමුත් එපා වෙනවා. ඒ නිසා මේ මනාවමනාව දෙක පහළ වෙන්න ගමනේදී අපිට කෙනෙහිලි එන්න ඕන. ගමනේදී අපිට බාධක එන්න ඕනේ. ඝර්ෂණේ එන්න ඕනේ. ආවට පස්සේ බලන්න ඕනේ මේකට මනාවමනාව පහළ නොකර මොකද බලන්න පුරුදු වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස්. මේ මම මේ කරන්නේ මේ දීලා තියෙන තොරතුරු අනුව නිකන් විග්‍රහයක් විතරයි මම මේ උපදෙස් දෙනව නෙවෙයි. හැබැයි මට පේනවා මේ ලියන එකට තව අත්දැකීම් අධිගතිය තියෙනවා. තව දිගට කරන්න කරනකොට කරනකොට මාකින් මේ වචන නොකියුවත් යාට කරන්න ධෛර්යය තියෙනවා නම් එන්න එන්න ඒ කියන්නේ මේරිචි තන්ට තමයි හිත යන්නේ. භාවනාවේ මේරිචි තත්ත්වයට තමයි හිත යන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස මම ඉරියව්ව දිසා බලමින් භාවනාවට ඉඳගත්ෙමි. හිත තැම්පත් කරමි. තත්පර දෙක තුනකින් හිත හුස්ම රැල්ලට ඇතුණේය. පළමුවෙන් ආස්වාසයේද දෙවනුව ප්‍රස්වාසයේද නහය දෙපැත්තෙන් දැනුනේය. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් දෙකම සිසිල්ව දැනුනේය. එම හුලම් පහරවල් අතර ෆෑන් තටිවල හුලම් පහරවල් වෙනම දැනුනේය. එම හුලම් පහරවල් අතරේ ෆෑන් තටිවල හුලම් පහරවල් වෙනම දැනුනේය. මේවා වඩාත් සිසිල්ව දැනුනේය. මේවා දිසා සතියෙන් ටික කාලයක් හෝ විනාඩි 3-4ක් සිටීමේදී වෙනම ඔළුව ඇස්සේ පිටුපසෙන් සින්දු නාදයකට හුස්ම ගන්න බව හැඟුණේය. සින්දු නාදයකට සින්දු නාදයකට හුස්ම ගන්න බව හැඟුණේය. සින්දු නාදයට කොහොමද හුස්ම ගන්න පුළුවන්? කමන්න අපි කියවලු. මෙය දැක්ක විට නාදය ඉබේම ගෙවි ගියේය. මෙම දේ කීප වතාවක් උනේය. ආපසු සිසිල් සුස්ම රැල්ලට ද පිටුපසෙන් එන සින්දු රැල්ල හඳුනාගත් විට ආපසු හුස්ම රැල්ලටද සතිය ආවේය. මෙතනින් ඉදිරියට යෑමට අවවාද බලාපොරොත්තු වන්නේ කියා ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමි. තෙරුවන් සරණයි. කොහොමක හරි පෑන නතර වෙලා තියෙන අතරමඟදී නැත්තම් ඊෂට වයර් මාරු වෙලා දීලා කියවෙන දේ තියෙනවා. <laughs> විස්තර කරන්න තියෙන හැටි හරි හොඳයි. හරි ලස්සන දෙක විස්තර කරනවා. නමුත් ඒ පොඩි පොඩි ව්‍යාකරණ ප්‍රශ්න නිසා අර ගලනේ සම්පූර්ණ බාධා වෙලා තියෙනවා. ඒකට අහගෙන ඉන්න එකනගේ අවධානය පිට යනවා. හුස්ම රැල්ලකට හුස්ම සින්දු රැල්ලකට හුස්ම ගන්න හදනවා. ඒක නිසා මේ ඒ විදිහට අරමුණු මාරුණාට සතිය කැදෙන්නේ නැහැ කියන එක දන්නවනම් ඒක අදාහගන්න බෑ අමාරුයි. නමුත් කවදා හරි ඒක අදාහගන්න නැතුව ඉදිරියට යන්න බෑ. ඊට පස්සේ පුළුවන් තරම් කැඩෙන්නේ. කොච්චර කරනවා සතිය කැඩෙන්නේ නැහැ. අරමුණු කොච්චර මානවා සතිය කැඩෙන්නේ නැහැ. ඒකට ක්ෂණ මාත්‍ර සමාධිය කියලා කියනවන්නේ ඒක තේරුම් ගත්තට පස්සේ තමන්ට ලොකු ශාන්තියක් හම්බ වෙනවා. මේ අරමුණු කියන්නේ හිත කඩන්න තියෙන එකක් නෙවෙයි. අරමුණේ හිත කඩා ගන්න එකට පුත්‍ත්‍ජනයා කියනවා. ඊටමුණේ හිත කඩා ගන්න නැති එකට ආර්යයන් වහන්සේ කියන එච්චරයි. වෙන මොකක්වත් නැහැ ඔකේ. සා කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බලන්න තරමට හොඳට භාවනා කරන්න බලලා කියන්නේ මොනවා වුණත් සතිය කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් ගියාට පස්සේ කවුරක්වත් එන්නේ අපිට විරුද්ධව නඩුවක් දාන්න. නෑ නෑ නෑ උඹ සතිය කැඩෙන්නේ නැතුව කැඩනවා කියලා කියනවා. කැඩෙන්න කැඩලා සතිය කැඩලා කැඩෙන්නේ නෑ කියන කවුරුත් නෑ. අපිම තමයි විනිශ්චය කරන්නේ. නිසා කැඩෙන්නේ නෑ කියන පැත්තට එනකන් හැකි සංඥා වෙනකන් දිගට භවනා කරන. එතකොට මේ කරදර කරන හැම එකකම අර්ථයක් තියෙනවා. හැම එකකින්ම ඔප්පු කරලා පෙන්නනවා. බොය පශ්චාත්තාප වෙන්න ගියාට මන් දෝත්සහය වුණාට අව탁සිරු කරාට හරි දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් බුදුරජාණන්සේගේ ධර්මයක් තියෙනවා සතාදිපතෙය සබ්බේ ධම්මා. දැනගත්තත් නොදැනගත්තත් හැම හිතකම සතිය අධිපතිකම් කරනවා. පෘථජනයාක බිම දාලා පාගනවා. ඊට පස්සේ ඉතින් සතියට ඒ නැගිට ගන්න බැරි වෙනවා. සත්පුරුෂයා ඒකම උඩ තියලා කියනවා හැබැයි නේනම් අසුචි ගැන හිතුවත් සතිය තියෙනවා. රත්තරන් ගැන හිතුවත් සතිය තියෙනවා. බුදුහාමුදුර ගැන හිතුවත් සතිය තියෙනවා. දේවරත් ගැන හිතුවත් සතිය තියෙනවා කියලා දැනගෙන සත්පුරුෂ පැත්තෙන් ගියාම සතියට ලොකු ආඩම්බරයක් එනවා. අන්නේ ඔසවා තැබීම එනකන් අපි කරන්නේ සතියට කකුල් මාට්ටු දාන එක තමයි. අපි කරන්නේ සතිය කැඩුනා කියලා ඔප්පු කරන්න දගන්නවා. ඒවට තමයි කන පින්දම් ගන්නවා කියලා කියන්නේ සම්පප්පලාප කියලා කියන්නේ. මෙන්න මේක කතා නොකර ඉන්නවා නම් පරිසර දූෂණය අඩු වෙනවා. ශබ්ද දූෂණයත් අඩු වෙනවා. විලාදී එන්නේ ඒක නඩ කතා නොකර ඉන්නම බෑ. ඒකමයි කතාව. උදේ ඉඳලා හැන්ද වෙනකන් සතිය කැඩිච්චව ගැන කතා කරගෙන ඉන්නවා. ඒකට අලුත් වචනයක් හම්බුණා මගේ ශබ්ද මාලාවට අකුසල සමාපatti කියලා. අකුසලයට සමාදිලා ඒකට සාදු කිය කිය ඉන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපායයි. අනිවාර්යයෙන්ම අපායයි. අයි වැරදි විතරමනේ කතා කරන්නේ. ඉතින් මරණ මොහොතේ මොකද්ද ඉස්සරහට එන්නේ කියලා මම පොට්ටේකට උනත් කියයි. මේක නැගත් බලන්න ඕනේ නැහැ. එවිලේ හොඳ ටික විතරක් කතා කරන්න. අරකද කතා කරනකොට ඒලෝගේ ඉති පාඩුවක් එන්නේ. හොඳ ටික විතරක් කතා කරන්න ගියාම මරණ මොහොතේදී හරි හොඳ දෙයට හිතයයි. එදාට හැකි සංඥාව සක්කෝ එහෙම නැත්නම් මේ යෝනිසමංස්කාරය එනවා එදාට සත්පුරුෂය කියන්නේ කවුද කියලා තේරෙයි. ඒ වගේම මේ අනෙක් නෑ බෑ කියන කට්ටිය මේකට තල්ලු කරලා පැත්ත කර ගන්න. කියලා කරන්නත් එපා. ඒකට නොදැනෙන්න වමට සිග්නල් දාලා දකුණට කපලා යන එකයි තියෙන්නේ. අපි අපි ගාගෙන. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ආශ්වාස කිරීමේදී ආශ්වාස සුලන් රැල්ල උඩුතල්ලේ ස්ථානයක ගැටෙන බවත් ප්‍රශ්වාස සුලන් රැල්ල උඩුතොලේ ගැටෙන බවත් නිරීක්ෂණය කෙලිමි. අලුයම භාවනා කිරීමේදී මුලින් කෝච්චියක් යන්නාසේ දැනුණ උලන් රැල්ල තුනී වී ගොස් පාළු නිහඬි බවක් ඇතිවිනි. නමුත් පසුව හැම අවස්ථාවකදීම නිදිබර ගතියක් සමග හීන දකින්නාක් මෙන් සිතවිලි ඇතිවිය. එවිට මම නැගිට සක්මන් භාවනාවේ යෙදුණෙමි. යටිපතුල් පාපිස්සේ හා වැලිවල ගැටෙන අයුරුත් පොළොව පස්සට තල්ලු කර මම ඉදිරියට යන අයුරුත් නිරීක්ෂණය කෙලිමි. ස්වාමින් වහන්ස නිදිමත ගතියක් ඇති වූ විට සක්මන් භාවනාව ටික වේලාවක් කර නැවත පර්යංකයට යාම සුදුසුද? තෙරුවන් සරණයි. ඔය ඇත්තට මේ නිදිමත ගතිය ඉක්මවන්න බැරි වෙයි. නිදිමත ගතියට එහා පැත්ත බලා ගන්න බැරි වෙයි කිව්වොත් අපි පිළියම් කරනවා. ඇත්තටම නිදිමත ගතියෙන් එහා පැත්ත බලන්න පුළුවන්. විජිවන්තට ලෑස්තිලා ගිහිල්ලා මේක එන්නේ රූප රූප රූප සංඥා බාඩපත් උනාට පස්සේ එහෙම නැත්නම් මේ යථාර්ථයේ සහ සංකල්ප පටල වෙන වෙලාව මේක බලන්නේ නැතුව කවදාවත් දකින්න බෑ. ඒ නිසා හිතෙනවා නම් මට මේක විඳ ගන්න බැරි වෙයි විඳ ගන්න බැරි වෙයි යහපතට යන්න බැරි වෙයි කියලා උපක්‍රම කරන්න. ඒකෝට හැබැයි සම්පූර්ණ පරාජිත අත්දැකීමක්. නෑ මම මේක පරියන්කේම ඉඳගෙන මම මේ කවදා හරි එහා පැත්ත දකිනවා. විනිවිද දකින්නවා කියලා ලෑස්තිලා ගිහිල්ලා බැලුවොත් තේරෙවි මේ හීනේ මේ මායාව මේ මිරිඟුව සහ රූප සංඥා කියන හතර අපේ දවසේ වැඩි වේලාවක් අපි තියෙනවා. ඒ නිසා මට ඕන දේ නෙවෙයි වෙන්නේ. හීනෙක ඉන්නේ. හැබැයි ඒක අර සාමාන්‍ය හීනෙකට වැඩිය මේකට යන්න පුළුවන්. ඒකට අවදි වෙන්න පුළුවන්. මේකට උච්චන්න ආසන්න වෙන්න පුළුවන්. ඒක තමයි උඩු හිතේ ඉඳලා යටි හිතට යනවයි කියලා ඔය වෙස්ටර්න් සයිකොලොජි වල පෙන්වන්න හදන්නේ. මේක මේ උඩු හිතේ ඉඳලා යටි හිතට ටනල් එකක් නැත්නම් බිංගයක් හරන වෙලාව. ඔතන තමයි අමාරු තැන. ඒ නිසා ඕකෙන් ගිහිල්ලා සත්‍ය සක්මන් යනවා කියලා කියන්නේ අපි අර බිංගේ හැරිලා වැඩේ නතර කරලා මේකට බය වෙලා හුබස් බයක් හැදෙන පැත්තකට පයින්. ඉතින් යෝගාවචරයට එහා පැත්ත බලින් පුළුවන් වෙයි කියලා සද්දා හැකි සංඥාව නැත්නම් සක්මන් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක පරාජිත හැඟීමක් බවත් ප්‍රශ්නෙම් පැන යාමක් බවත් කවදා හෝ මේ යථාර්ථය සහ සංකල්ප දෙක අතරමැද මේ තඩමාරු වෙන වෙලාවේදී මේ தત્ත්වයේ මට කිසිම පාලන ශක්තියක් අධිකාරී ශක්තියක් ආණ්ඩු මට්ටු කරන කමක් නැහැ හැබැයි බලාන හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. බලාන හිටියොත් විතරක් අපේ හිත ෂට වෙත හැටි මායාවී වෙන හැටි වංචනික ධර්ම වලට යට වෙන හැටි බලන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ සක්මන්ට ගිය ගමන් ඒ සම්පූර්ණ ජවනිකාව රෙච්චර වෙලා තම්බගෙන තම්බගෙන ගිහිල්ලා තැම්බීගෙන එනකොට වැහුම් ඇරියා වගේ යනවා. ඒ නිසා මතක තියාගන්න කවදා හෝ මේ නින්දට අවදි වෙනවා මේ නින්ද වගේ එන එකට අවදි වෙන එකටයි ප්‍රබුද්ධ වෙන එකටයි බුදු වෙනවා කියන්නේ. ඒකයි අවබෝධය කියලා කියන්නේ. ඒකයි භාවනා තියෙන ප්‍රබුද්ධ භාවය, බුද්ධ භාවය. ඒකේ මගහැරලා යන්න බය නම්. මගහැරලා යන්න ආත්ම විශ්වාසය නැත්නම් මම ප්‍රාර්ථනා කරන කවදා හෝ මම මේක විනිවිද ගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා. වයසට යන ඉස්සර වෙලා ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා මොකද ඒ වෙලාවදි මේක කරන්න අමාරුයි. හැබැයි මේ භාවනා දක්ෂ නිසා ඒ අතිරණ අවස්ථාව ඒ කලවම් අවස්ථාව එනවා. මේකට ලෑස්තිලා යන්න පුළුවන් නම් ඒක ජයග්‍රහණයක්. ලෑස්තිලා ගියේ නැත්තම් ආ දැන් මම නැගිටලා සක්මන්ට යන්න ඕන කියලා අපි විකල්ප වෙනවා. ඒ නිසා විකල්ප ගියාට ප්‍රශ්නයක් නැහැ සැකනම්. හැබැයි සැක නැතුව කවදා හෝ මම විනිවිද යතේ කිය යුතුයි කියන අදිෂ්ඨානය අරගෙන වාඩි වෙන්න ඒකට තමයි ටික ටික ටික ටික ඔය මේ සංකල්ප තහ යථාර්ථ අතර තියෙන ඔය මාරුව දැක ගන්න පුළුවන් වෙයි. මේක මගේ මනස නෙවෙයි මේ මානව මනස. සමස්ත මානවය අපි මේ හදාරන්නේ. ඒ නිසා කවුරු මේ හදාරීම කෙරුවත් මානවයට වෙච්ච ලොකුම ලොකු හෙලිදරව්වක් මේ. ඉස්ලාම් කිරේ බුදුහාමුදුරුවෝ කියලා උන්වහන්සේ දැනගත්ත ඒක කාට හරි ශිල්පේ දන්නවනම් කරන්න පුළුවන් කියලා. එහෙම නැතුව මේ ගුඪ ධර්මයක්වත් දෙයයන්ාංශික වැඩක් නෙවෙයි කියලා. හැබැයි හිතා ගන්න අමාරුයි. මේ එක්කෙනෙකුට එහාට යන්න පුළුවන් කියන එකත් ගිය කෙනෙකුටත් හිතා ගන්න අමාරුයි. තව කෙනෙකුට මේක කියලා දෙන්න පුළුවන් මේ කියලා. අව සරුවචනාංශිකේ ධර්මචින් නෛර්යානික தત્ත්වය තමයි ඒ ඒ කියා ගන්න බැරි දෙයට උන්වහන්සේපත් කරනවා. පත් කරලා එතන හෙම්බත් වෙන්න ආයෙ. ඒකල කියනවා කවදා හරි විදපන්. කාගෙන ඵලයන්. විකල්ප හොයන්න යන්න එපා. මේ පැනලා යන්න එපා. අපිට සද්ධාව තියෙනවා, අපිට සීලය තියෙනවා, අපිට සතිය තියෙනවා. කාගෙන ඵලයන් කියලා අර වන්නපත ජාතකයේ හාරලා හාරලා හාරලා කාන්තාරේ ඔක්කොමලා හෙම්බත් වෙන වතුර නැහැ කියලා. ජල්සාතුනාගේ කන තියලා කියනවා හෙම්බත් වෙලා බෑ දැන් ගල තියෙන කඩපන් කන යට වතුර තියෙන. ඉතින් ඔක්කොම කියනවා මෙච්චර අපේ නායකයා අපිව මරන මේ කාන්තාරේ දැන් මේ ගල කඩන්න ගන්නද පුළුවන් කියලා. නෑ කියනවා අවසාන කුළු පාර ගහපන්. ඕකයට වතුර තියනවා කිය. ගැහුවට පස්සේ වතුර පාරක් මතු වුණාලු. ඒ කියනවා මම දන්නේ තාමත් ඒ කාන්තාරේ තියෙන ക്ഷേම භූමිය තාම පවතිනවලු පිරිසිදු වතුර එනවලු එතන. එතෙන් යනකොට ඔක්කොම හිම්බත් තමයි. ඔක්කොම කියන්නේ දැන් ඉතින් වතුර නැහැ. නායකයා කිව්වට හැරුවා නම් ගල මුකුත් කරන්න බෑ. නායකයා දන්නවා ගලයට වතුර තියෙනවා. ගල ඉක්මවල බලන්න පුළුවන් එයාට. ගල විනිවිදලා බලන්න පුළුවන්. ඊට සේවකයා කියනවා බය වෙන්නව ගහපන්. ලැබුවට පස්සේ කියන්නේ අපි ඔතෙන්ද ගිහිලා කී ලක්ෂ කෝටි වරක් ආපහු එන්න ඇති කියලා හිතන්නේ. මේක නිදිමතක් වෙන්න ඇති, මේක කෙලෙසයක් වෙන්න ඇති, මේක සතිය නැති උනා වෙන්න ඇති, මේක සද්ධාව නැති උනා වෙන්න ඇති, මේක සීල කඩන වෙන්න ඇති කියලා අපි විසින්ම නැස්චාර්ජ දාලා පස්සට එනවා. කවදා හෝ කම්මෝගෝචිකාගෝ රාජාවෝ මාහෝ ගංගාවෝ කියලා පැනපන්. All frog jump into frog jump into the old pond plop. ආපහු ආවොත් ආයෙ වටවලල්ලේ කරගෙන එකයි තියෙන්නේ. ඉතින් එහෙම යන්න ලැබේවා කියලා අපි අර ඊගා ප්‍රශ්න. අවසරයි ගරු ස්වාමීන් වහන්ස. ඊයේ රාත්‍රියේ දුන් උපදේශ සිතට ගත්ෙමි. වැඩමුළුවේ ආරමුණ දිගටම සතිය පැවැත්වීම බවද සිතට ගත්ෙමි. ඒ උපදේශයේ ක්‍රියාත්මක කිරීමට හැකි හැම අවස්ථාවෙම උත්සාහ ගත්ෙමි. මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව වරහන් දාලා ලියලා තියෙනවා සක්මන් භාවනාවේදීද සතිය පැවැත්වීමට උත්සාහ ගත්ෙමි. පර්යංකේ වාඩි වී මුලින්ම ඒ වාඩි වී සිටින ඉරියව්ව කෙරෙහි සතිමත්ව සිටියෙමි. බාධක පැමුණිනි. ශබ්ද සිතුවිලි ටික වේලා ඇතිවිය. ටික වේලාවකින් හුස්ම රැල්ල ප්‍රකට විය. ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙරෙහි අරමුණු ගත්ෙමි. සංසුන් ගතියක් දැනෙන්නට විය. ටික වේලාවක් ගත වූ පසුව හුස්ම රැල්ල ප්‍රකට වූයේ නැත. ඒ මට ඒ අතරතුර ශබ්ද ඇසුනි. සිතුවිලිද පැමිණිනි. නමුත් එලෙසින්ම සිටීමට සිත්විය. ටික වේලාවකින් ලොකු ශබ්දයක් ගන්ඨාර ශබ්දේ විය යුතුයි. නමුත් ශාන්ත ගතියක් ඇති වී තිබුණ නිසා එලෙසම සිටියෙමි. කිසිවක් නොදැනී ගියේය. ඉන්පසුව කකුල් හිරිවැටි ඇති බව දැනුනි. නැගිටින්නට සිතුනේ නැත. ටික වේලාවකට පසුව ඈතින් ශබ්ද ඇසුනි. ඇස්සර බැලුවෙමි. භාවනා ශාලාවේ සියල්ලෝම ගොස්ය. දහවල් දාණය සඳහා මට උපදෙසක් දෙන්න. දෙපා වැඳ নমස්කාර කරමි. මොනවද නැගිටලා ගිහලා බත් ටික කන්නේ තියෙන්නේ මොනවද උදේට සිනමකදී. අත කන්න එපයි කියලා කියගේ ඒකේ ප්‍රශ්නකුත් නැහැ. අපි hina කාලා ජීවත් වෙනවා. අපි සතුටයි කාලා ජීවත් වෙනවා. ප්‍රිය ප්‍රියමේ මාගේ ආහාරේ ඉන්න මේ වගේ භාවනා යනවනම් දිවේ වේලක් දැන් නොකිරුවයි කියලා බඩ පැලවෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ. උපදේශයේ මෙච්චරයි. ඔය වගේ හම්බ වෙන්නේ හම්බ වෙච්ච වෙලාවේ කරගෙන යන්නේ සංවිධායකයෝ එහෙම ටිකක් පොඩ්ඩක් අපිට වලි දානවා ඒ වෙලාවට ගණන් ගන්න එපා. ඉතින් බැන්නට මොකද ගහන්නේ? සංවිධායකයන් ෂේප් වෙන්න ඕන නම් ඒක කියලා දා ගන්න මම මේ ඇඟිට නැත්තම් ඔයාට විරුද්ධව ප්‍රොටෙස්ට් කරනව නෙවෙයි මේ මට ඕනකම නිසා තරහ වෙන්න එපයි කියලා වාඩිලා ටිකට කරගෙන යන්න. මෙහා આવොත් ඉතින් පිස්සු කෙලින්න පුළුවන්. පිටතෙන් ගිහලා ගෙදරින් තියටෙන් එහෙම ඌ හම්බ වෙන්නේ ඔලුවට වක් කරන වතුර එකක් ගෙනලා කවුරු හරි. ඒ නිසා ඒ දිගට කරන්න වගේ හම්බ වෙච්ච වෙලාවේ මුලින් ඉඳලම තියෙන උපදේශය වුණා සතිය පිටනකයි වැඩේ. මට බුදු ඇමීරියාවේ වීටවන්න පුළුවන් කියනකොටම හැකි සංඥාව ඇවිල්ලා තියෙන්නේ. ඒක එලියන්න තරම් දක්ෂකමකුත් තියෙනවා. ඉතින් ඒකට මොන જાති කෙරුවත් සතිය කැඩෙන්නේ නැහැ. එක තැනක වැරදි වාක්‍යයක් තියෙනවා. හිතියට හිතියට ආනපාන ප්‍රකට උනේ නැහැ කියලා. කියන්නේ මොකද්ද ඒකේ අපේක්ෂාවක් තිබුණේ කියලා. නැත්තම් ඒ වාක්‍ය අවශ්‍ය නැහැ. ඒ වාක්‍ය අයින් කරන්න රචනය බොහොම ලස්සනයි. මම බලන්නේ හිතියා හිතියා ආනපාන ප්‍රකට උනේ නැහැ කියලා කියන්නේ ඒක මොකද්ද අපේක්ෂාවක් තියෙනවා. අනිත් ටික හොඳයි. ඒක නිසා ඒ වගේ අවස්ථාවල් මේ පළවෙනි දවසේ නෙමෙයි අපි අපේක්ෂා කරන්නේ නැහැ පළවෙනි දවසේ. අපි අපේක්ෂා කරන තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට. ඒ කියන්නේ කලින් පුරුදු කරපේ කියන්නේ සටහන් කරන්නේ. මේ ප්‍රශ්න ලියන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවක් ආපුවාම බුදුහාමුදුරු ඉස්සරහට ආවත් නැගිටින්න එපයි කියලා අපේ ලොකු සංස්කෘතිය. වේලක් වැරදුනත් කාගෙන් බැනුම් අහන්න වුණත් ඒ හම්බෙච්ච ටික කරගන්න මොකද අනිත් දවසේ ඕක එකලස්සලා එන්න ආයේ කල්ප කීයක් ඇයිද දන්නේ. නොඑන්න පුළුවන්. ඒ නිසා හම්බෙච්ච වෙලාවේ කලදුරු කල වලයි ගන්න. නැත්තම් සීගන් සීගන් කියලා වැඩ කරන ගොඩගොවියෙක් වගේ වැස්ස වහින වෙලාවේ හා ගන්න. කරගෙන යන්නේ එතකොට වේලක් දෙයක් අමතකුණයි කියලා ගණන් ගන්න එපා. උපදේශයක් වෙන දෙන්න දෙයක් නැහැ විශේෂයෙන්. අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නය සක්මන් භාවනාව පිළිබඳවයි. උඩ වැලිමලුවේ සක්මන් භාවනාවේදී මම වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම ආරම්භ කළෙමි. පසුව එය ඔසවනවා, තබනවා යයි මෙනෙහි කරමින් ඇවිදීමේ වේගය අඩු කෙලිමි. මෙසේ පියවර 30ක් පමණ සිත පිට නොයා මෙනෙහි කළ හැකිය. සිත පිට යාමේදීද එය වහා දැනගත් දැනගෙන නැවත වරක් පාද වෙත සිත යොමු කෙලිමි. මෙසේ පෑ භාගයක් පමණ සක්මන් කළ පසු පාදයේ වේදනාවක් ඇඟිලි පෙදෙසේ වේදනාවක් හටගැනේ. එම වේදනාව වේදනාවක් වශයෙන් මෙනෙහි කිරීම කළ අතර පසුව හිත සමාධිමත් වූ බැව් වැටහුණ නිසා වරහන් දාලා ලියලා තියෙනවා මූණ පෙදසේ ඇති වූ යම් හිරිවැටීමක් නිසා. පරයන්කයට වාඩි වුනිමි. මෙසේ සිත සමාධිමත් වූ ආයයි සිතීම නිවැරදිද? එසේ නැතහොත් තවත් සක්මන් භාවනාව දිගට කරගෙන යා යුතුයද? ඔබ වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේ වගේ එක එක தත්වල නම් වණන් එහෙම නැත්නම් ඒ තාරාතිරං කල්පනා කිරීම මාන්නේ මානේ කියන චෛතසිකේ හැටි ඉන්වර්ටඩ් වයිසරට යනවාද මේක සතියද මේක සමාධියද මේක ප්‍රඥාවද ආදි වශයෙන් මනින්න ගිරන්න හදන මේ හැම එකක්ම බාධාවක්. නැත්නම් අපිට අර වෙලා තියෙන ඉතින් අදිෂ්ඨාන ශක්තියක් ගන්න ගැම්මක් ගන්න මේක ජයග්‍රහණයක් නම් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. නමුත් තේරෙනව කවදා හරි ලියන්න තියෙන මල්ල ඔබ ඔබ ඉන්න එපා. ඒක ඉක්කරගෙන යන්න. ඒ කරන දේ නැත්නම් මේ නිසින්ින්ද භාවනාවට එළඹිච්ච ගමන් බාධා කරන්නෙම මේක මනින්න යෑම නිසා. ඒ මනින්නෙම සැකේ මේ ලක්ෂණ මේකේ හොඳ පැත්තට කියන්නේ අදිමොක්කේ කියලා පෙරදක්මක් තියෙනවා. මම වෙන්දට වෙලිය යන්නේ නැති ගමනක් යන්නේ මේලා එකයි කරන්න තියෙන්නේ. මේ නිසින්ින්ද මේක යන්න අරින්න. මේක ඔබ ඔබ බලන්න එපා. ඔබ බලන්නේ සැකේට නැත්නම් සද්ධාව නැතිකමට. ඒ වෙනුවට යෝගාවචරයට වේලාවක පහරනවා අධිමෝක චෛතසිකය විශ්වසනීයත්වයක් පහළ වෙනවා. ඒ වගේම පෙරදැක්මක් පේනවා. මේක මනින්න කියන්න ගියොත් ගමනට බාධායි. ඒ නිසා මේ වෙලාවේ මොකුත් නැහැ. මම මම දෙනවා සම්පූර්ණ නිසි බලතල විධායක බලතල සතිය අතට අරගෙන ඵලයන් කියලා. ඉතින් ඒ ඒ අධිමොක්කේ පහළ වෙනකන් යෝගාවචරය හැම වෙලාවෙම දෙකට දෙතාවරෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් ඒ කෙනා මොන්න පින තිබුණත් මොන දේ උපයවුවත් ඒ දේ යාට දිරවන්නෙත් නැහැ රස දැනෙන්නෙත් නැහැ. මොකද ඒක සැකේ. කවදා හෝ අදිමොක්කේ පහළ වෙච්ච දවසේ අපි කප්පසාද වෙන්නේ ඒක මලමයි පස්සේ පේනවා සරුවචනංශයෙන් මේ පෙන්ලා තියෙන පාරේ ඔබ ඔබ බලන දෙයක් නැහැ. හැබැයි ඔබ ඔබ බලන්න බුදුහමර අපිට ඉඩ දීලා තියෙනවා. සැකන. නමුත් සැක නැතුව යන්න පුළුවන් වෙන්නේ මේක සැරයක් ඔබලා බලලා මේකෙන් වෙච්ච පාඩුව නැත්තම් මේකෙන් වෙච්ච මේ කාලේ නාස්තිම දැනගෙන අනිත් දවසේ දිගටම යන එක තමයි කරන්නේ. මම ඉස්සලකේදී කියනා වගේ අර භවනදී සැකේනව නැගිටලා ගිහලා ඉතිමතරන භාවනා කරලා ලක්ම භාවනා කරද්දී වැරද්දක් නැහැ. මේකෙත් තියෙන විදිහට මේක සමාජීය නැති කියලා මැනුවට බැලුවටදී ප්‍රශ්නයක් නැහැ. නමුත් කවදා හරි තමන තේරෙයි මේ ඔබ ඔබ බලන්නේ නැති අදිමොක්ක චෛසිකේ පහළ වුණාට පස්සේ මොකක්වත් නැහැ. ඒ ඉන්න ඉරියව්වෙම ඒ ගත්ත ගැම්මෙම කාගෙන යන එක තමයි තියෙන්නේ. ඒක වෙන්න පොඩ්ඩකට ඉස්සලා අපි මේ වගේ හලහප්පල දානවා. එහෙම වෙච්ච වාර ගන්න අපේ ජීවිතවල ගණන් කරන්න බැරි තරම්. කවදා හරි මේක ගත්ත ගැම්ම අරගෙන ඉදිරියට යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස දිනපතා කරන වැඩවලදී මම දැන් මෙතන යනුවෙන් සතිමත් වීම මාස කිහිපයකට පෙර සිට මම පුහුණු වූ යෙමි. ළඟදී සිට මම දැන් මෙතන යනුවෙන් සතිමත් වෙද්දී හිතේ මතුවන නුරුස්නා ගතිය. වෙන අය මැනීම අදහස් චේතනා වැඩි වැඩියෙන් දකිමි. සතිය යොමු වන්නේ මනසටය. ඉරියව්වට වඩා මනස දෙසට සතිය යොමු වෙයි. මේ පිළිබඳව උපදේශ පතමි. තිරුවන් සරණයි. ඒ කොච්චර මනසට යොමු වුණත් ඉරියව් පරීක්ෂා කිරීමේ හැකියාව ඉරියව් ඉරියව් පරීක්ෂා කිරීමේ ඉඩ ප්‍රස්තාව නැති වෙලා නැත්තම් භාවනා කැඩලා නැහැ. විශේෂිත යනවා රූප ධර්ම දිගේ දක්ෂ වුණාට පස්සේ ඉබේම නාම ධර්ම වලට යනවා. නමුත් එතකොට හරිද වැරදිද මේක වැරදිද කියලා සැක පහළ වෙනවා නම් උරගා බලන්න පුළුවන් රූප ධර්මත් එක්ක විතරයි. නාම ධර්මත් එක්ක උරගා බැලීම කරන්න බෑ. ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒ නිසා සැකයක් එනවනම් මනසේ තියුණා කමන්නේ. මට මම ඉඳගෙනයි මේ හිටකට නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි. නිදාගන්න නෙවෙයි කියන එක දැනගන්න පුළුවන් නම් මතක තියාගන්න භාවනාවේ සැක කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් භාවනා ඉදිරියට යන්නේ සැකයේ දුරු කිරීම සඳහා විතර ප්‍රත්‍යක්ෂණය සඳහා මේ කරනවා. හැබැයි ඒක කාලේ නාස්ති කිරීම. ඒකත් නොකර යන්න පුළුවන් නම් වඩා හොඳයි. අවසරයි ගරුතර ස්වාමින් වහන්ස මම හුස්ම දෙස බලා සිටියෙමි. දිග හුස්ම, කෙටි හුස්ම හඳුනා ගතිමි. ඉන්පසු හුස්ම කෙටි වී ගොස් නොදැනී ගිය අතර සංසුම් බවක් හිස් බවක් දැනුනි. නැවත හුස්ම දෙස බැලීමේදී එයද සොයාගත හැකි වුණි. කොන්දේ වේදනාවක් දැනී ඉන්පසු හිත පිට ගියේය. මෙය පහදා දෙන්න ඔබ වහන්සේට පිං සිදු වේවා. ඔය වගේ අර ආනපන හොයන ගතිය කොන්ද පිට අමාරුවක් ඇවිල්ලා සතිය කැඩුනා වගේ කියන දේවල් වලදී පරීක්ෂා කරන්න ඒක සතිය කැඩීමක්ද අරමුණු මාරු වීමක් විතරක්ද වෙන්නේ කියලා. දැන් මොනවත් නැතුව නිසින්ින්ද ඉන්නකොට ආයේ හුස්ම හොයන්න යනවායි කියලා කියන්නේ පෑදිතියට බොරදී දමා ගැනීමක්. ඒක නිසා ඒ වෙලාවේදී විවේක වෙච්ච එක තවදුරටත් ආනපන හොයන්න තු විවේකම වෙන්න දෙන්න පුළුවන් එක අනුග්‍රහයක් කියනවා. ඊට පස්සේ කොන්දේමාරුවක් ආවට මේ වේදනාව සතිය වැඩි කරන එකක්ද අඩු කරන එකක්ද කියලා බලනවා මිස වේදනාව නැති කරන්න කටයුතු කරන්න කිව්වම සතියේ තියෙන අවධානය නැති වෙනවා. නිසා කොයි එකෙමුත් වෙන්නේ සතිය උද්දීපනය කරන එක. මේකේ තියෙන්නේ උත්ප්‍රේරක ශෝපා ස්වභාවයක්. හැම අරමුණක්ම උත්ප්‍රේරණය කරන. යෝගාවචරය හිතන සතිය කඩනවා කියනවා. එනිසා ඒක තේරුම් ගන්නකම් කමඨං සුද්ධ කරන්න ඕනේ. නමුත් කවදා හරි මතක තියාගත්තොත් මේ මොනම දෙයකින්වත් මම අසත්‍යමත් වෙනව නෙවෙයි වෙන දේ පිළිබඳව සත්‍යමත් වෙන හැබැයි සත්‍යමත් වෙන්න වෙන්න වැටෙන්නේ පාලනකින් තොර භාවය අනාත්ම භාවය. සුඛ භාවනේ දුක්ඛ භාවය. නිත්‍ය භාවනය අනිත්‍ය භාවය. ඒ නිසා සත්‍ය වැඩෙන්න වැඩෙන්න අනිච්ච දුක්ඛ අනත්තන් තේරෙනවා. එතකොට ඒක සතිය කැඩීමක් කියලා වර්ධව ගත්තොත් වංචනික ධර්මයක් වෙනවා. ඊස්සේ අන්නේ වංචනික ධර්මයට ඇල ගැටක වදින්න දෙන්නේ නැතුව ඒ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වය නැත්නම් ඒකට ලෑස්තිලා ගමන යනවනම් මේක හොඳ සියුම් අභියෝගයක් ඥානවන්තයෙකුට විශ්වාසගත හැකි. අවසරයි ගෞරවනීය සාමින් මහන්ස ආනාපාන සති භාවනාව ආස්වාසයේ නාසිකාග්‍රය දකුණු පසින් ඇතුළු වී ප්‍රස්වාසයේ වම් පැත්තෙන් උණුසුම් ලෙස දැනීම වන අතර සිත නොදුවා එම අරමුණ තුල රැඳීම ගැන කරුණු වටහා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක ඇත්තටම හැන්දේ කවන්න ඕනේ නෑ යෝගාවචරයේ තේරුම් අරගන්න ඕනේ. අපි ඒ කර්මණක ඉඳගෙන තව අරමුණට යන්නේ නැති වෙන්න අරසා කරනවා කියලා කියන්නේ මේ ඇති වෙච්ච සතිය විවිධාංගීකරණය වෙන්න දෙන්නේ නැහැ. පැලේ අතුයිචි බෙදලා යන්න දෙන්නේ නැහැ. අරමුණ මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ කියලා බලන්න නම් බාධා එන්න ඕනේ. එතකොටම අනේ මේක පිට නොයාවා අරමුණ නොයේවා කියලා අපේ හිතේන ඇතුළේ කියන ප්‍රාර්ථනාවත් අරමුණක් විතරයි. ඒ වුණත් ප්‍රශ්නයක් නැහැ. කොයි අරමුණට ගියා සතිය කැඩෙන්නේ නැහැ කියලා අල්ලගත්ත දවසේ තියෙනවා අරමුණ කියන්නේ කොච්චර දිරච්ච දෙයක්ද සතිය ගැන කොච්චර අතිබල සම්පන්න දෙයක්ද කියලා තේරුම් ගත්ත දවසේ යෝගාචර තියෙනවා මේක උරගා බලන්නේ නැතුව මේ දේ අපිට වැටහෙන්නේ. අපි හිතන්නේ සතිය ඉතාම දිරච්ච දෙයක් අරමුණ කියන්නේ අතිබල සම්පන්න දෙයක්. ඒ නිසා අරමුණ මාරුච්ච ගමන් සතිය කඩලා යයි කිය. සම්පූර්ණ ඕකනේ පැත්ත තියෙනවා. සතිය අතිබල සම්පන්නයි මොනම අරමුණකට කඩන්න බෑ. හැබැයි කැඩෙනවයි කියලා හිතෙන මෝඩ අදහසට කැඩෙනවා. එහෙම නොසිතා ඉදිරියට යන්නයි අරෙක් අප්‍රදාදේ නැත්තම් මේ කියන අදිමොක්කය සද්ධාව ඕනේ. ඒක හැබැයි හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔහොම කරගෙන කරගෙන යනකොට දවසක ආම්බින් වගේ දවසක වැටෙයි. අද අපි කතා කරපු හැම ප්‍රශ්නයක තිබ්බ මේක කියුණා. ඒ නිසා මේක ඇහෙනකොට ඇහෙනකොට කවදා හරි ඒ හරි පැත්තට වැටෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා අත්දැකීම් සඳහන් කරලා තියෙන්නේ මාස 8ක පමණ භාවනා කාලයකින් පසු මා තුළ සිදු වූ වෙනස්කම් ඔබ වහන්සේගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරමි. මගේ සිත තුළ පෙර තිබිය සතුට මෙන්ම දුකද තුනී වී ඇත. සිතට ආවේගශීලී භාවයක් ආවත් ඒ ඊතා කෙටි මොහොතකින් නවතාගත හැක. යමක් කිරීමට පෙර කීප විටක්ම සිතන්නට පෙළඹෙන නිසා මගේ වැඩ ඊතා හිමින් සිදුවේ. ඥාති සංග්‍රහය ඊටමත් අඩුය. ආහාර ගැනීමට එතම ඊතරම් ප්‍රියතාවයක් නැත. ශරීර ශක්තිය අඩුයයි සිතේ. මගේ නිවසට වඩා නිස්සරණ වනය මා තුළ සැනසීමක් ඇති කරයි. අපිට හැබැයි වෙන තැනක් හොයාගන්න වෙනවා. පළවෙනි ස්ථානයේ එම භාවනාවට දී ඇති නිසා නිවසේද දෛනිකව මෙම කාර්ය කරන්නෙමි. මේ සියල්ල වෙනුවෙන් ඔබ වහන්සේට নমස්කාරය වේවා දීර්ඝායු වේවා. නිකන් සම්පප්පලාප විතරයි. මට ඕන කරලා තියෙන්නේ මෙහෙදි කරපු හොඳම පරියන්ක විස්තර කියන්න ඔය කේන්දරම කුතරණයම. මේවා නිකන් ලව්ලෙට සගියාව නම් ඇලන්ටයින් ඩේට් එකට ගන්න තිබ්බා. අවසරයි ගරු ස්වාමින් වහන්සේ පර්යංකේ ආනාපාන සති භාවනාව අවුරුදු කීපයක් කරගෙන ආවෙමි. පසුගිය අවුරුද්දේදී දිනපතා નિયમિત වේලාවකට සමහර විට මතුවූ ප්‍රශ්න ඔබගේ උපදෙස් ඇතුව ඉතා හොඳින් කරගෙන ආවෙමි. නමුත් මෙවර භාවනා වැඩමුළුවේ පළමු පර්යංකයේ ආනාපාන සතිය වඩන විට ඈත අතීතයේදී මෙන් දනහිසක වේදනාවක් මතු වී යවුත් අවධානය එයත් හුස්ම රැල්ලත් අතර හැඳුණා. ඉන් ඔබට යෑමට බැරි වුණා. නමුත් පිටත ශබ්ද හෝ අනිත් දේවලින් අවධානයට කිසිම අවහිරයක් නොවුනි. මෙසේ පළපුරුදු තත්ත්වයක් පෙර භාවනා කිරීමට පටන් ගන්නා කාලයේ මෙන් අවහිර මතුවීම සාමාන්‍යයක්ද මා වාඩි වෙන කුෂන් මෙට්ටය නම් මට මම ගෙදරදී භාවිතා කරන එකතරම් දන හිසට සපෝට් එකක් නොදේ. පස්සත් ඒකම දන්නේ නැහැ. කොට්ටේ නම් ඒකම තමයි. දැන් මේ කියන්නේ assuming අර beginners mind දන්නේ නැහැ. ආවට පස්සේ අපි හැමදාම අලුතෙන් කරන්න අපිට ඊයාව එක දාවත් එකයි නැතත් එකයි ඊයාපු වේදනාවත් එකයි නැතත් එකයි ඒක සිම්ප්ලි කියනවා හැමදාම අලුතෙන් පටන් ගන්න කෙනෙක් විතර භාවනා කරලා ඒක ඉවරනේ එදිට මේ අතනගේ අතන කැක්කුව මට ඊය වගේ ආවේ අතන අත්දැකීම ඊය වගේ ආවා කියන පටලවිල්ලක් එන්න ඕනේ මේක සාමාන්‍ය හිතේ ස්වභාවය ඉති ස්වභාවය තමයි නිතරම මොකක් කරේක සම්බන්ධ දෙක අර කියන්නේ නිකන් ඉනසන්ස්. එහෙම නැත්නම් අහිංසක වෙන්න. මම ඉඳගෙන ඉන්න එක ලොකු පිනක් නේ. වේදනාව තියෙද්දි අර ඉඳගෙන ඉන්න එක කතා නොකර ඉන්න කියලා ඒ ටික බලන්න තරම් නිහතමානී ඒක නිහතමානී කරනද අහිංසක කියන වචන තමයි පාවිච්චි වෙන්නේ. ඒක නැති කරලා සංකර කරන්න තියෙන හැම දෙම ඒ චින්තාමය ඥාන වශයෙන් කරදර කරනවා. ඒ නිසා පළවෙනි දවසේ වුණාට කමන්නේ නැහැ. ඒක හලදින් ප්‍රශ්නෙට ඒක ස්වභාවිකයි කියලා ගන්න. නමුත් භාවනා නතර කරන්න බෑ. දිගට කරන යන දවස් දෙක තුනක් කරන යනට ආයෙසරයක් අපිට හොඳ තෝතැන්නක් ලැබෙයි. ඒ නිසා ආධුනික මනස ඉංග්‍රීසියෙන් කියන්නේ beginners mind. මේක නැතික මේ දෝෂයක් කියලා මම කියනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද භාවනාවේ පළවෙනි දින ආශාස ප්‍රසආස හොඳින් නිරීක්ෂණය කිරීමට නොහැකි විය. බොහෝ විට දන හිසා පාදකේ වේදනාව නිසාත් නිදිමත නිසාත් එසේ කිරීමට නොහැකි විය. වැඩ අධික වූ වූ නිසා මහන්සියෙන් පැමිණීම නිසා මෙසේ නිසංසල වී සිටින විට පළමු මොහොතේ මේ සිදුවිය හැකිද? නිදිමතෙන් මිදී අවදිව සිටීමට බොහෝ ප්‍රයත්නයක් දැරීමට සිදුවීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි හිත යොමු කිරීමට නොහැකි විය. පරයන්කේදී ශාරීරික වේදනා බොහෝ තිබුණි. එය නිරීක්ෂණය කෙලිමි. වේදනාවල් අඩු වුණේ නැත. එක් දන හිසක් සහ කකුල් පතුලේ වේදනාව දැනේ. මේ වේදනා නිරීක්ෂණය කරමින් නිශ්චලව සිටීමට වෙහෙස දැරුවෙමි. අවදිව සිටීමට වෙහෙස වුනිමි. සක්මන් භාවනාව මට උදේ පාන්දර 4:15 වේ සිට 5:15 දක්වා හොඳටම කෙරුවෙමි. හිත විසිරී යන විට මම වහාම දැනගෙන විසිරී යනවා කියා සිතා නැවත පියවර කෙරේ සිත යොමු කළෙමි. අද ජීවිතයේ පළමු හරට සක්මන් භාවනාවේදී හැරෙන පැත්ත ගැන සිත යොමුවිනි. එක් කොනකදී දකුණු පැත්තෙනුත් අනුත් කොනේදී වම් පැත්තෙනුත් හැරෙන බවත් මෙනෙහි කෙලෙමි. අනික් කොනේදී වමට හැරෙන බවත් මෙනෙහි කෙලෙමි. මෙය ගැන මගේ හිතේ සතුටක් දැනිනි. සමාධිය හොඳ බව දැනිනි. ප්‍රශ්නයක් පන්සල් ගොඩනැගිල්ලේ නිසල බව මා මහා කුසලයක් කියා වරු දැක්කෙමි. මෙය විස්තර කරන ස්වාමීනි නිසල උවත් සිතේ නොයෙක් භයානක දේ මතුවිය හැක. පින්සිත විලිම නොවේ එවිට නිසල උවත් කුසලයක්ද. අන්තිම වාක්‍ය හතර නැවත කියවන්න. ප්‍රශ්නයක් පන්සල් ගොඩ නැගිල්ලේ නිසල බව මහා කුසලයක් විදින් බ්‍රැකට්ස් තියෙන්නේ. කියා පුවරු දැක්කෙමි. මෙය විස්තර කරනු ස්වාමීනි. එහෙම කොයි නම් වෙන කොහරි දැකපෙකක්. නිසල වූ සිතේ නොයෙක් භයානක දේ මතුවිය හැක. පින් සිතුවිලිම නොවේ. එවිට නිසල වූත් කුසලයක්ද? ක්වෙස්චන් නෑ මේ ඔය කියලා තියෙන ඒවා එහෙම බෝඩ් එකක් දැක්කයි කියලා ඒ බෝඩ් එකක් මේ නෑ. පන්සල් බීම කියන එකක් නෑ නෙමේ. <laughs> ඒක නිසා අර කියගෙන ගිය කතාවට වැඩිය මේ අහන ප්‍රශ්නේදී සම්පූර්ණ වෙනස් තැනකට අවධානය යොමු වෙනවා. ඒ කියන්නේ මෙතන කොහෙද නෝටිස් එකක් ගහලා තියෙන්නේ නෝටිස් බෝඩ් එක පිළිබඳව පරිකල්පන ඇවිල්ලා තියෙන්නේ. නමුත් පන්සල් භූමියේ නිසල් මොකක්ද තියෙන පන්සල් භූමියේ නිසල බව මහා කුසලයක්. එහෙම කියලා කවුරු හරි දැකලා තියෙනවද මේ පන්සල් පන්සල් භූමියේ නිසල බව කියලා කියති. මේකට පන්සලක් කියලා අපහාස කරන්නත් එපා. මම ඒකට හරීම අකමැතියි. ඈ අන්තිමට ලියනකොට ඒක වැරද්දක් වෙන ස්වාමීන් වහන්සේ සමාවේද. ඒක නොවුනනම් රචනය හොඳයි. ඒක නොවුනනම් මේක කරදර දෙන්නක නියුන කරදර තියෙනවා තක්මන්ට හොර අර ගිහිල්ලා තියෙනවා. පන්සල් බබේ නිසරකම රැකීම කුසලයක් කියලා ලියලා තියෙන කවුද ලියලා තියෙන්නේ? එහෙම තියනද කොහෙද? දැස් සමසික මගේ අතින් උඩ වැරද්දක් ඒක හරියට ලියලා නැහැ. නෑ නෑ මං කියන්නේ ලිව්වට ඒ වාක්‍ය නිර්පසේ වාක්‍ය හතරෙම විවේචනය වෙන්නේ. නිසල වුණත් පව් හිතවිලි ඉන්න පුළුවන් නම් කියලා. මේ කැප්ෂන් එක කොහෙන් ආව එකක්ද? පන්සල් භූමියේ නිසල වීම මහා කුසලයේ කියන එක හිතට ආපු එකක්ද බෝඩ් එකක්ද මොකක්ද ඒක? බෝඩ් එක ස්වාමීන් වහන්සේ. කොහෙද තියෙන්නේ? මුළු තැන්ගේ ළඟ කන්නේ එතන ඒ පළහැ සක්මන් මළුවේ එතන තියෙනවා. මොකද්ද කියලා කියන්නේ? නිශ්ශබ්දතාවය රැකීම. ඔව් නිශ්ශබ්දතාවය රැකීම. රැකීම. ඒ මගේත් වැරදීමක් එක වැරදියට ලියවිලා තියෙනවා. පන්සල් භූමිය කියන එකටත් මම නඩුවක් දානවා. මම මේක පුදුම අමාරුකෙන් බේරගෙන ඉන්නේ පන්සලක් කරන මොකක් කො නොකරගෙන. ඊට පස්සේ හැයෙන බැනුම් ආනවා. මොකද මම ඒ කියන්නේ ඒක නැති කරගන්න අවුරුදු 47ක් ෆයිට් කරපු තැනක් මේ. මේක පන්සලක් වෙන්න බෑ. මේකට කියන්නේ කැලෑ පන්සල් කියලා. දැන් හැම අරණ්‍යයක්ම කැලෑ පන්සලයක් වෙලා ඉවරයි. අපි බලනවා මේක පුළුවන් තරම් භාවනා මධ්‍යස්ථාන ස්වරූපිත ගන්න. ඉතින් ඒක නිසා මේවා අපි හදාගමු. එතකොට ඔය ප්‍රශ්න සාකච්ඡා කරන්න තු අපි ගියාම හරිනේ. කියන්න දෙයක් නැහැ. අවසරයි ගෞරවනීය සාමීන් වහන්සේ මා දැනට මූල කර්මස්ථානයේ වූ ආනාපාන සතියෙහි යෙදෙමි. එය දැනට ඉහළට පහළට ගලා යන බවක් දැනේ. ස්වාමින් වහන්සේ අප දැනට රෝගාබාධ වලින් පෙළෙනෙහින් මරණය කොයි මොහොතේ හෝ එන බව දනිමි. ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මරණ මොහොතේ සිහියේ සිහියක් තිබුණොත් මරණයේ වේදනාව අනිත්‍ය වශයෙන් බලනවද ආනාපාන සතිය අනිත්‍ය වශයෙන් බලනවද නැත්නම් අවසන් මොහොතේ සිත පවත්වන්නට සුදුසු ආකාරයක් කරුණාකර පහදා දෙන මෙන් ඔබ වහන්සේට ඔබ වහන්සේගෙන් ඉල්ලමි නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ඒක ඒකට අපි යන්නේ ඉස්සර දැන් මේ පණ තියෙන වෙලාවේ අවධානය යොමු කරත් දන්න කෙනෙකුට මට කියලා දෙන්න පුළුවන් අරක. ද්‍රඥාන්ති ක්‍රමයේ ඉච්චරයි. මේ හොඳට හයියත්තේ තියෙන වෙලාවේදී කොහොමද හිත පවත්න්නේ? ඒකෙන් තමයි මරණ ගණන් නිසා ඒ කෙනා කැමැතිද මරණය ඉඳ ඉස්සරලා කරදරයක් නැතුව ඉන්න වෙලාවේදී හිත පැවැත්විය යුත්තේ නැත්නම් හිත වඩාත්ම කාර්යක්ෂම පිංබීම මොකද්ද කියලා දන්නවද? ඒ ප්‍රශ්න ඉපකන ඉදිරිපත් වෙන කැමැති නම් සාකච්ඡා කරනවා. ඒක ඒක මෙහෙමනම් මරණය මෙහෙමයි. මේ පුළුවන් වෙලාවේ නැතුව මරණ වෙලාව කොහොමඩක්වත් අපිට සැලසුම් කරන්න බෑ. නිසා මේ වෙලාවේ මේ අඩු ගන්න මේ පරියන්ගේ මේ වැඩමුළුවේ ඉන්න වෙලාවේදී කොතන සතිය පාත්තන්න ඕනද කියලා දන්නවා අපි වැඩමුළුව සාර්ථකයි. ඒක දන්නේ නැති කෙනෙකුට නම් ඉතින් අර ඔයගේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ මේකට සාපේක්ෂව තමයි උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න වැදගත් කියලා හිතෙනවා නම් මේක ඉදිරිපත් කරලා නැවත ලියන්න මම මේ මරණය දන්නවා. ඒ වගේම ළඟ ළඟවෙමින් ඉන්නේ ලෙඩ වලට මරණයට දැන් මේ මරණසන්න කරදර නැති ලෙඩ නැති වෙලාවෙදී මම අරමුණ පවත්න්නේ මෙතනයි. ආ මේක දන්නවනම් ඊට සාපේක්ෂව මේකට උත්තර දෙන්න පුළුවන්. අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භ කර මිනිත්තු 1කින් පමණ සිතුවිලි නොඑක් දිහාවට ගමන් කරයි. නැවතත් හුස්ම ගැනීම හා පිට කිරීමට ඒ මොහොතේම සිත යොමු කළත් ඒ සිතවිල්ල පවතින්නේද මිනිත්තු 1ක් වැනි කාලයකයි. සක්මන් භාවනාව මිනිත්තු 10ත් 15ත් පමණ එක අරමුණක කළ හැක. ආනාපාන සති භාවනාව දියුණු කළ හැකි වන උපදෙස් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය ඒ කරාන වේලාවේදී හරි කියලා ආනාපාන මූල දෙතමයි කියන එකේ විනාඩිය තුල ආස්වාද ප්‍රසාදක වෙන් කළ බලන්න පුළුවන් මොනවද වැටෙන්නේ කියලා විස්තර දීපු ගමන් ඒ විනාඩිය දෙක වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ වෙලාවේදී දකින්නදී මතු කිරීමෙන් අගය කිරීමෙන් තමයි ඉන්න වෙලාව වැඩි කරන්න පුළුවන්. නමුත් මේක විස්තර කරන්න උත්සාහ කරලා නැහැ. ඒක පැහැදිලිවම කමඨාන් උපදේශ පත්‍රිකාවේ තියෙනවා. Taman දකින්න අරමුණ මූණ දින්න වෙලාවේ මුදුපත් වෙච්ච වෙලාවේ පේන තොරතුරු ටික පුළුවන් තරම් මේ කර්මස්ථාන වාර්තාවට දාන්නේ කියලා. ඒව මොනවාකටෝ ඉස්සෙල්ලා ප්‍රශ්නවත් මේකවත් මොකුත් නැහැ. නමුත් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න හිතනවා. මොකද කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා විනාඩියක ආනපේ පිම්බි මැකේ ආනපනි ඉන්නවයි කියලා තියෙනවා. අන්නේ විනාඩි තුල පේන දේ, අත්දකින දේ, අත්විඳින දේ දාපු ගමන් ඒක තමයි කමටහන් සුද්ධ කරන වාතාවරය තියෙන්නේ. කමන්ට පැහැදිලි තුනක් පැහැදිලි ප්‍රගතියක් දක්වන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ. එක සක්මන් භාවනාව කරන විට පියවර 4ක් 5ක් යන විට සිත වෙනත් අරමුණකට යොමු වේ. මේ සඳහා කළ යුත්තේ කුමක්ද? දෙක ආනාපාන සති භාවනාව කරන විටද මොහොතින් මොහොත සිත වෙනත් අරමුණු කරා ගමන් කරයි. සිතම එක සිත එකම අරමුණකට ගැනීමට කුමක් කළ යුතුද? අර පේන සක්මන් පියවර හතරදී පේන දේ ලියන්න. ආනාපාන කලාතුරකින් හෝ හිත ගිය වෙලාවේදී ආනාපානයේ පේන දේ ලියන්න ලියන්න පිට යන එක නතර වෙනවා. මේ මේ අන්තිපරිලිය ප්‍රශ්න උගා මේ පෙට්ටියට නොදා යුතු ප්‍රශ්න. ඒක මං ඉල්ලා ඉන්නවා වැඩමුළු සංවිධානයේ ඒකල ගින්නලා කියලා දෙන්න. මේ මේවා ලියනකොට අත්දැකීම මුදුන්පත් වෙච්ච තැනින් ප්‍රශ්නය අහන්න. එහෙම නැත්නම් ආයතන මූලික උපදේශ ටික අහන්න. එහෙම නැත්නම් පිට ගිය දේවල් ගැන කනපින්නම්. ඒක මේ මං මේ මං කතා කරන මම බොහොම කිටින් කිටින් යන්නේ. ඒකට ඒකේ නාගේ අයිතිවාසිකම සම්පූර්ණ වෙන නිසා කට්ටිය කැඳවලා කියන්නේ භාවනා කර්මස්ථානයේ මුදුන්පත් විදිහයි කර්මස්ථානයේ විතර ලියම විතරමයි අපිට දෙන එකම ගැලවුම් මාර්ගය. කිසිම කෙනෙකුට එහෙම කර්මස්ථානයේ හිත දිගට හිටින්නේ නැහැ. හිටින ටිකේ විතර කියමන හරහා ඒක උලුප්පදක් වෙන එක තමයි කරන්නේ. ඒක උලුප්පනකොට අනිත් ඒවා නිකම්ම නතර වෙනවා. ඒ නිසා පොඩ්ඩක් වෙලාව ගන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට හුස්ම රැල්ල කොහෙත්ම නොදැනී ගිය විට මාගේ ශරීරය ඉස්සරහට හෝ පැත්තකට නැමෙන්න ගන්නවා. මට නිින්ද ගොස් නැත. හොඳ සිහියෙන් සිටියේද මේ නවතාගත නොහැක. මේ සෑම විටම සිදුවන්නේද නැත. මේ සිදුවීම නවතාගත හැකිද? කරුණාවෙන් පහදා දෙන මෙන් ඊතා යටහත්ව ඉල්ලා සිටිමි. මේ කරදරයක් කරගන්න එපා. නමුත් Tamanට පුළුවන් ද කියලා බලන්න දැනෙන ආනාපානෙ නොදැනලාද මේ කටයුතු කරන්නේ? ඒක මේ වාක්‍යයේ නෑ. පටන් ගන්නකොට ආනාපාන නැති කතාවක් නෙවෙයි මට පිටෙන්නේ කියන්නේ තිබිලා නතර වෙනවා. ඒකෝට දැනගන්න ආනාපාන සංසිඳනවා කියලා කියන්නේ මේ හිතේ කය වැක්කිරෙන පටන් ගන්නවා. අන්නේ සූදානම් මනසේ යන්න දැන් තමයි යන්නේ මේ ඇඟ වැක්කිරෙන්නයි. ආන්න එක දැනගන්න ගියාට පස්සේ දැනුණත් කලබල වෙන්න එපා. එතකොට ඕක පිළිබඳව සම්පූර්ණ අලුත් වීමක් වෙනවා. එනිසා මේකට තියෙන එක උත්තරයයි ඒක නැති කරන්න උත්සාහ කරන්න එපා. මේක ලෑස්තිලා යන්න දැනගන්නාසුලෝ යන්න. එතකොට ඒකට උත්තරය හම්බ වෙනවා. අවසරයි ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ටික වේලාවක් කිසිකින් කිසිවක් නොදැනීම යයි. ඒ යහපත් ප්‍රතිඵලයක්ද පහදා දෙන්න. පින් සිදු වේවා. මේ Tamande ආනාපාන දැනෙන අරමුණ දැනෙන වේලාවද අසහනේ අඩු. එහෙම නැත්නම් අරමුණ නැති යමක් නොදැනෙන වේලාවද අසහනේ අඩු කියන ප්‍රශ්නට උත්තර දෙන්න කැමතිද? එළියපෙ එක නේද? එතකොට එයාට අත්පනා පිට අත්පිට උත්තරයක් හම්බ වෙනවා. ඒක මම දන්නේ නැහැ. අරමුණ එහෙම තුනී වෙනකොටද අසහනය අඩු ආතතිය අඩු. එතෙන් අරමුණ වැඩි වෙනකොටද ආතතිය අඩු අසහනය අඩු කියන එක අනුව තමයි විනිශ්චය කරන්න වෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව කරන අවස්ථාවේ මුල් විනාඩි 30 තුල ශරීරයේ ඊටම තද භාවයක් දැනුණු අතර අවසාන විනාඩි කිහිපය වන විට එහි සැහැල්ලු බවක් දැනුනි. උත්තරයක් අහලා නැහැ. එච්චරයි. ඒ විදිහට වෙනස් වීමට ඉඩ තියාගෙන යනවා. සාහල්කමත් පිළිගන්න සාහල් බයදලා වෙනස් වෙන තද බවත් පිළිගන්න. මේ වෙනස තමයි අපිට සාංශුද්ධෙන් දැක් ගන්න ඕනේ. ඒ නිසා දිගට කරගෙන යන්න. අවසරයි අන්තිම ප්‍රශ්නය. ගෞරවනීය සාමින් වහන්සේ සතිය හා සමාධිය අතර ඇති වෙනස පැහැදිලි කර දෙන මෙන් ඊට කාරුණිකව ඉල්ලා සිටිමි. දෙක බුදුහිමියන් දේශනා කරන ආකාරයට අවමේ දින හතක් සහ උපරිමේ අවුරුදු හතක් ඇතුළත සතිපට්ඨානයේ වැඩිමින් ප්‍රතිඵල ලබාගත හැක. මේ සඳහා අපි හැම දිනකම භාවනාව වැඩි යුතුයද? එනම් ශුන්‍යාගාරයක්, රුක මූලයක්, ආරණ්‍යයෙන් ආරණ්‍ය පරිබාහිරව දිනකට පැය භාගය එකම දිනකට පැය එකමාරක කාල සීමාවක් භාවනා කිරීම සෑහේද? වැඩසටහනේ පළමු දින බැවින් භාවනා අත්දැකීම් වලට පරිබාහිර ප්‍රශ්න ඇසීම ගැන සමාවන්න. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් වූ නිර්වාණ සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා. ඒ අර දෙවෙනි ප්‍රශ්නය කෙලිම මම බාර දෙනවා වැඩමුළු සංවිධානයේට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. දවසට පැය 22කම ආරක් කෙලෙස් රස කරාම ඇද්ද මදිද කියලා මගෙන් අහනවා. 22කමාරක් මම කෙලස් රැස් කරනවා. මේක තව පොඩ්ඩක් වැඩි කරන්නද අඩු කරන්නද කියලා මගෙන් අහන්න. ඉතින් ඒ නිසා පොඩ්ඩක් පැත්තකට කරලා කියලා දෙන්න. මේ ප්‍රශ්න නිසා දැන් ඉන්නේ අපි එක පැයක් කිල්ල පැය එකමාරයි. ඉතින් ඔක්කොටම එපා වෙච්ච වෙලාවක මේ ප්‍රශ්න අහන මනුස්සය එපා වෙනවා. <laughs> අහන්න දැන් ඒක වැඩමුළු සංවිධානයේ දුර්ලභකම්. පළවෙනි දවසේ ඇත්තට මේකට අනුකම්පා කරන්න පළවෙනි වැඩමුළු දෙකේ මේක තිබ්බා. මම කිසි වෙලාවට ඒක ගණන් ගත්තේ නැහැ. මොකද හරි අමාරුයි ඔච්චර මේ විවිධ පැති වලින් එන පිරිසක් හරියටම ට්‍රක් එකකට දාගන්න. දෙවෙනි දවසෙත් අපි ඉවසමු. තුන්වෙනි දවසෙත් ඉවසමු. අද මේ ප්‍රශ්න සිලෙක්ට් කළා නැහැ. නෑ. සිලෙක්ට් වුණා නම් අන්තිම නාව ප්‍රශ්න 3 4ෙම තියෙන්නේ මේ වැඩමුළුවට අදාළ ප්‍රශ්න නෙවෙයි. දැන් අන්තිම ප්‍රශ්න කියලා තියෙන්නේ දවස් 7ෙන් නිවන් දකින්න පුළුවන්ද අවුරුදු 7ෙන් පුළුවන්ද? ඒ හතම අරන්නේ ඉන්න ඕනද? ඒ හතේම පැය 24ම කරන්න ඕනද කියලා ඒක ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නේද? එවගේම පළවෙනි එක මොකක්ද ඒකේ තිබුණේ? මට ඒකත් ඒ වගේ එකක්. අන්තිමට අපගේ ප්‍රශ්න තුනක් තියෙනවා පළවෙනි එක වැඩසටහනේ පළමු දින බැවින් නෑ නෑ නෑ පළවෙනි ප්‍රශ්නේ සතිය හා සමාධිය අතර ඇති වෙනස පැහැදිලි කර දෙන වෙන්නේ ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්න අපි ගන්නෑ මේ කමඨාන් සුද්ධ කිරීම. අනන්තවත් කියවිලක් තියෙනවා. ලියවිලක් තියෙනවා. අනිතික මේ පැයක් එකහමාරක් ඉඳලා අන්තිමට වගේ ප්‍රශ්න අහනකොට ඇම්බුල් වෙලා තියෙන. ඔක්කොට මේ දැන් නැගිටින්න කොයිලාද කියලා බලන ඉන්නකොට ඒ මනුස්සයා තවත් අර මැදියට වෛරෙන් ගිලට කිඳු දාන පිටුරු දාන මේ කමටහන් සුද්ධ කළා තමන් භාවනා කරනකොට වැටහෙන දේ කියන වෙනුවට අර එකොන මෙකොන ගැටලන්න නරක ප්‍රශ්න නෙවෙයි නමුත් කොහොමඩක්වත් පළවෙනි දවසේ තියා කොයි දවසකවත් අහන්න එපා ප්‍රශ්න මම හැබැයි නමුත් කියනවා මම වැඩමුළු සංවිධානයට ඒක අරගෙන යාට කියලා දෙන්න මේකම අරගෙන මෙන්න මේකයි අපේ මේ යන පාර මෙන්න මේව විතරයි මේ නඩු ආන මේ සිවිල් නඩු ආන උසාවියක් මේ ස්ත්‍රී දූෂණ නඩු ගේන්න එපා. ඇක්සිඩන්ට් නඩු ගේන්න එපා. නැත්නම් පොලිස් උසාවි නඩු අහන්න එපා. ඒවට වෙනම උසාවි තියෙනවා මේකේ තියෙන සිවිල්. අපරාධ නැත්තම් නඩු දින දාගෙන පෙර කුදුරු දාගෙන අවුල් වෙනවනේ. ඉතින් එතකොට පෙර කුදුරුවට කිව්වහම ඉවරයි ප්‍රශ්නේ. හොඳයි අපි එහෙනම් අපිට පැය එකමාරක් කාලයක් ගිහලා තියෙන නිසා අපිට ඉතුරු වෙලා තියෙන පැය එකමාර විනාඩි 45 45 දෙකක් ගන්න මම යෝජනා කරනවා. අපි 3යි කාල වෙනකන් දෙකමාරයි 3යි කාල වෙනකන් සක්මන් කරමු. 3යි කාලට ගිහිය ගාලා 4 වෙනකන් පරියන්කයකට යනවා. ඒ මගේ මේ ප්‍රකාශනේ පැහැදිලිද කාට? එනිසා අපි එකමාරක් වඩලා හිටපු නිසා විනාඩි 45ක් සක්මන් කරලා 3යි කාලට ගිහිය ගහවේ. 3යි කාලට ගහද්දී අපි විනාඩි 45ක් ඉන්නවා. කැමැතිනම් පැයක් හිටියට කමන්නේ නැහැ 3යි කාලේ ඉඳලා 4යි කාලේ වෙනකන්. නමුත් අපි 3යි කාලට වාඩි වෙනවා. එහෙනම් සියලු දෙනාටම සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.